නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සිමී තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිවත්තන්ති අනුපරිධාවಂತಿ සේයති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ මේ භාවනා වැඩපිළිවෙලකදී ඉන්න වෙලාවක් මේ භාවනා වැඩමුළුවේ අපේ <clears throat> පස්වෙනි දවස අද යෙදිලා තියෙන්නේ ඉතින් අපි හැමදාම මේ වෙලාවට මේ පැයට ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නවා ඒ අනුව අපි මේ පස්වෙනි ධර්ම දේශනාවට එළඹිලායි තියෙන අද 18 වෙනි දවස. මේ ධර්ම දේශනාව සඳහා අපි එකම මාතෘකාවකට ධර්ම දේශනාවලියක් ධර්ම දේශනා මාලාවක් විදිහටයි එකම මාතෘකාවක් අනුව ගොඩු කරගෙන ආවේ. ඒ සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීෂක සූත්‍රය. ඒක පොතක් පෙරලා බලන කෙනෙකුට නම් සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සඳහන් වෙලා තියෙනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව විවිධ රස කොටස් විචිතුරුව විස්තරව ඉදිරිපත් කිරීමක් සරුවචනාංශය කරන්නේ. ඒකේ අවසානයේ දක්වන්නේ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් වඩ පත් කර ගැනීම සඳහා සෑහෙන දුරකට භාවනා කරපු කෙනෙකුට ඉතුරු අවශ්‍ය මාර්ගෝපකරණ විස්තර විභාගය එකේ තියෙනවා. ඉතින් ඒ අවසානයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම හිතන කවුරුත් වගේ දාන ප්‍රසිද්ධ කාරණාව. ඉතින් අවසානයේ දක්වන්නේ සම්මා සමාධියට පූර්වංගම වශයෙන් තියෙන සම්මා විච්ඡය හැම තැනකදී මේකෙදී ਸਰවචනාංශේ හුවා දක්වලා තියෙනවා. විශ්මතු කරලා පෙන්නනවා කියනවා. ඒ සම්මාදිට්ඨිය පූර්වංගම කරගෙන තමයි යහ දැක්මක් පූර්වංගන කරගෙන තමයි ඉතුරු කාරණා අංග සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ තමන්ගේ දෘෂ්ටිය පෙර දැක්ම එන්නේ එන්නේ එන්නේ සුද්ධ කිරීම අපි ශාසනය සඳහන් කරන්නේ දික්ටිජ්ජු කම්ම කිය. වංක චපල මාර්ගයේ ඉඳලා අපි දෘෂ්ටි ඍජු කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ බණ ඇහිීමෙන් සීල සමාදානයේ ධර්ම සාකච්ඡා කිරීමේ සමත භාවනාව විපස්සනා භාවනාවයි කරන්නේ. ඉතින් මේ දෘෂ්ටිය ඍජු වෙච්ච තරමට ඒ කෙනාගේ සංකල්පනා සිතුම් පැතුම් ඍජු වෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට දෘෂ්ටි අඩුපාඩුකම් තියෙනවනම් චපල ගති තියෙනවනම් වංචනික ගති තියෙනවනම් ඒ තරමටම ඒ කෙනාගේ සිතුම් පැතුම් යහ කල්පනා යහ පැත්තට වැඩිය අයහපත් පැත්තට වැටෙන දේ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ ගැඹුරින් වෙනසක් අතුලාන්තයෙන් වෙනසක් වෙන්න නම් ඒ අර මුලක ඉඳලා කාරණා පෙළ ගැහිගෙන එන්න ඕනේ. ඒක නරකට යන්නේත් ඒ වගේමයි හොඳට යන්නේත් ඒ වගේමයි. ඉතින් ඒ නිසා ඒක බන දන්නා වූ ඒ ගැන වග වෙන්නා වූ ඒ ගැන සංවේගය පහල කර ගන්නා වූ යෝගාවචරය නිතරම ඒ දෘෂ්ටි ඍජු කර ගැනීම සඳහා අනිතරම උත්සාහ කරනවා. අනිකුත් දේවල් අතරම හෝ නැත්නම් 100ක්ම කාලය යොදලා දෘෂ්ටි ඍජු ගැනීමට කටයුතු කරනකොට ඒකෙන් ලැබෙන පිටිවහල අනුග්‍රහය අනුවේ ඒ සම්මා සංකල්ප මන සංකල්පනා එන්න පටන් ගන්නවා. ඉතින් පසුගිය දවස් හතරේ කරපු වයිදී අපි මතක් කරගත්තා අයහපත් කල්පනා අයහපත් සිතුම් පැතුම් වලට ਸਰවචනාංශේ කාටත් තේරෙන ලෞකික පැත්තෙන් කියන්නේ මේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන. මේකේ ඉඳුරම් පිනවීමට ඇති ආශාව, අනුන්ට හිංස කිරීමේ ආශාව, අනුන්ට ද්වේෂ කිරීමේ ආශාව. එහෙම නැත්නම් ද්වේෂ කිරීමේ හිතිවිලි. ඉතින් මේක ලෝකෙ පිළිලා තියෙනවා. එකිනෙකා පරයා කාම ආශාවල් ඉදීමේ ආශාවක් ඒක පවුලේ සහෝදරයන් අතර පවා තියෙනවා. ඒක සමිතියේ තියෙන, ඒක රටේ තියෙන හැම තැනම ඉස්මතු වීමේ ආශාවක් තියෙනවා කාමී සංතරපණේ පැත්තේ. ඒගොම විහිංසාව ගත්තාම එකම පවුලේ පවා දැන්ට තියෙන බටහිර පැතිවල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ද්වේෂය සහ විහිංසාවේදී දරුවෝ දෙමාපියන්ට වෛර කරන එක. ඒක දැන් ප්‍රසිද්ධව කාරණාවක්. ඒ වගේම ශිෂ්‍යෝ ගුරුවරුන්ට වෛර කරන එක, ඒ වගේම ලෙඩු දොස්තරලට වෛර කරන එක, ඒ වගේම රට්ටු රජුරවන්ට වෛර කරන එක. ඒවා ප්‍රසිද්ධ පිළිකා. දිගින් දිගටම වැඩෙනවා. ඉතින් ඒ දීමාපිය කොච්චර දඟලුවත්, ගුරුවරු කොච්චර දඟලුවත්, දොස්තරලා කොච්චර දඟලුවත්, රාජවරු කොච්චර දඟලුවත් ඒ හැම ප්‍රයත්නයකම වෙන්නේ මේ විහිංසාව සහ ඒ ද්වේෂය අතු ඉති ලියලා වැඩෙනවා. ඉතින් සා යන්නේ මේ දිගින් දිගටම අසහනයකට, එයාගේම තද <clears throat> මානසික ආතතියකට. ඉතින් ඒකට හේතුව මොකද මේ සංකල්පනාවන්ගේ ඇති වෙන ආයාපත් తত্ত্বය. ඉතින් මේකට අත තියන්නත් දීසි නෑ කෙනෙකුට ඒ මොකද ඒ තරම්ම විශ්වව්‍යාපී විදිහට ජන විඥානයේ පුරාවට පැතිරලා තියෙනවා. මොකද සරුවචනාංශයේ මේ නරක සංකල්පනා මේ විදිහට පෙන්වන්නේ මේ තියෙන කුණු කන්දලේ තවත් අවුස්සලා ඒකට මිනිස්සුන්ට බරක් දෙන්න නෙවෙයි මේ හරහා යහ කල්පනාවල් වලට කොටපාද ගන්නයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ අයහපත් කල්පනා අයහපත් සිතුම් පැතුම් තේරුම් ගැනීමෙන් මේ ලෝකයේ තියෙන සංවේගය සංසාර සංවේගය හොඳට ඉස්මතු කර ගන්න පුළුවන් ඒක සංවේගය අත්‍යන්තයෙන් කිට්ට වෙනවා සමීප වෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වෙන ආසන කාරණාව සංවේගය එතකොට තමන්ට මේ දුෂ්කර නමුත් යහ කල්පනා සම්මා සංකප්ප ඇති කර ගැනීමේ ගැම්ම ජවේ වීරිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර අයහපත් සංකල්පනා පෙන්නලා යහපත් සංකල්පනා පෙන්නකොට සම්මා සංකප්ප, නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පය කියලා මේ කාමයන්ගෙන් වෙන්වීම නැත්නම් අපි ගෙදර දොරේ ගමේ තොටේ භාෂාවෙන් කියනවා ගීගෙන් නික්මීම කියලා කියනවා. ඒක පොතේ භාෂාවෙන් කරනවා කාමයන්ගෙන් වෙන්වීම. ඊගාවට අවිහිංසා සංකල්පය කියලා කියන්නේ කරුණාවට. අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ මෛත්‍රියට. මේ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ දැඩි සුඛභෝගීත්වයට, දැඩි පාරිභෝගිකත්වයට, දැඩි දිජුකම වෙනුවට ප්‍රයෝජනීය සලකලා මූලික අවශ්‍යතාවයන් පරිභෝග කරන ගමන් හැකි තාක් දුරට දුකටපත් වී සිටින සත්වයන්ට දුක්ඛිත සත්වයන්ට ඒ දුකින් ගලවා ගැනීමට අනුකම්පාවත් අන්සතුන් සියලු සත්‍යයන් කෙරෙහි පතලමහා මෛත්‍රියත් වඩනවා නම් ඒ පුද්ගලයාට යහ කල්පනා කියලා කියනවා. නැත්නම් සම්මා සංකප්ප කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ සම්මා සංකප්ප පිළිබඳව මේ ලෞකික පැත්තේ තේරුම් ගන්න පුළුවන් විදිහට නිකම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවීංසා සංකප්ප විස්තර කරලා ඒක ගොඩාක් කල් සිද්ධි වුණාට පස්සේ ගොඩක් කල් ඒක ඇබ්බැහි වුණාට පස්සේ ගොඩක් කල් ඒක වශී කරගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේම මේ නරක වැඩ වලින් අයින් වෙලා හොඳ වැඩ වලට යන්න හිතේමත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේ වෙන්වීම තමන්ගේ පෞරුෂත්වය වෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙන්වීමට විනෝදාංශයක් ඇති කර ගන්නවා. ඒ වගේ වෙන්වීමෙන් ලොකු සතුටක් ඇති වෙන ලෝකේ සම්පූර්ණ කාමයෙන් සතුටු වෙද්දී, හිංසාවෙන් සතුටු වෙද්දී, ද්වේෂයෙන් සතුටු වෙද්දී විෂම ලෝකයේ සමහිත පවත්නවා. එයින් වෙන්වීම මගේ පෞරුෂත්වය මම ඒක තමයි මේ කරන්නේ කියලා ඇතුලෙන් විරමන විරති චෛතසික ඇති කරගන්න. ඉතින් මේ විරමන විරති චෛතසික ඇති කර ගැනීම සඳහා පොට බාධා ගන්නයි සරුවචනාංශයේ මිච්ඡා සංකල්පවල තියෙන ආදීනව කොටස පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා නරක පැත්තේ ඉඳලා යහ කල්පනාවකට යහ සිතුම් පැතුම් ඇති කිරීමට බලපාන ඉස්සර පසර යන ධර්ම ආශන කාරණා එහෙම නැත්නම් අනුග්‍රහ කරන දේවල් වශයෙන් ਸਰවත්‍ංශේ සම්මා දිට්ඨියත් සම්මා වායාමය සම්මා සතියත් මේවා සමාහට පරිභාෂ ශබ්දකෝෂේ තියෙන වචන නෙවෙයි ඒ නිසා යහපත් දැක්මක් යහපත් පෙර දැක්මක් එම යහපත් වෑයමක් ඒ වගේම යහපත් එළඹ සිටි 100ක්. නැත්නම් යහපත් අප්‍රමාදයක් අවශ්‍ය කරනවා. ඉතින් අපි ගොඩක් මේ චෛතසික තුنين මේවත් ඔක්කොම චෛතසික හිතක පහළ වෙන චෛතසික කාගවත් ළඟ නැත්තේ නෑ. නමුත් මේවා අන්ධකාර වෙලා මුළු ගැන්විලා කොන් වෙලා තියෙන්නේ මේ ලෝභයට ඉස්මතු වෙන්න දීපු නිසා. ද්වේෂයට ඉස්මතු වෙන්න දීපු නිසා. මෝහයට ඉස්මතු වෙන්න දීපු නිසා. ඒකට අර හොඳ චෛතසික ඔක්කොම මේ චන්ද්‍රග්‍රහණයකට අහුවෙච්ච චන්ද්‍රයා වගේ රාහුගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්වයක තියෙද්දි මේවා ඉස්මතු කළ නැවතත් ඒවට අවශ්‍ය ආසන දීලා අවශ්‍ය නිලතල දීලා ඒ කට්ටියට කාර්යභාරය පැවරීමේ කටයුත්තක තමයි මේ යෝගාවචරය යෙදෙන්නේ. එතනදී පුද්ගලයෙක් වශයෙන් මම හරීම උනන්දුවෙන් එහෙම නැත්නම් උද්‍යෝගයෙන් සාකච්ඡා කරන වගේ යෙදෙන චෛත්‍යික වශයෙන් පෙන්වන මේ සතිය කියන එක තමයි. අප්‍රමාද කියන එක තමයි. ඒක මේ මගේ පුද්ගලික මතයක් කාට හරි සංගී ගහන්න කියන කාට නෙමෙයි සරුවත් යනසේ සතිපට්ඨාන සූත්‍රයෙන් කියාපු එකමයි. සරුවත් යනසේගේ අවසාන වචනය අවසාන බුද්ධ වචනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංකාර. මේ අප්‍රමාද පදේ තමයි අවුරුදු 45ක කරපු වැඩ සමාලෝචනය කෙරුවේ. ඒක හරියට මී යන තාත්තා කෙනෙක් දරුවන්ට කතා කරලා මෙන්න බුදලේ මේක පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා කියන වගේ වික්ෂුන් වහන්සේලා අමතලා කිව්වේ අප්‍රමාදේ පරිසම් කරන්න කියලා. අප්‍රමාද වෙන්නේ කියලා. ඉතින් මේ අප්‍රමාද චෛතසිකය ගැන ඊ අපි කතා කරනකොට මේ චෛතසිකය මේ සතිය අප්‍රමාදය ප්‍රමාද වීමෙන් වැළකීම මේකේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ අපි ඉඳගෙන පරියන්ක වශයෙන් භාවනා ශාලාවක ඇතුළත එනතන් ගාකුලට වාඩි වෙලා කරන එක ක්‍රමයක් තියෙනවා. ඊගාට තියෙනවා තවත් ක්‍රමයක් මේ සතිය දිනු කරන්න සක්මන් මළුවකට ගිහිල්ලා සක්මන් කරන ගමන් හැකිතාක් දුරට මේ සතිය දිනු කරන්න. මේ කාරණා රාජකාරී දෙකෙන් පස්සේ එදිනෙදා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැකිතාක් දුරට සතියෙන් ගත කිරීමෙන් තුන්වෙනි ක්‍රමයේ වශයෙන්මුත් මේ සතිය දිනු කරනවා. එමෙතනින් උඟ දෙනෙක් කාර්යබහුල ජීවිත ගත කරන වගකීම් භාර සහිත අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් රකින්න පිරිස්. ඉතින් භාවනා වැඩමුළුවේ ඉන්න පිරිසට නම් ඔන්න පහුගිය දවස් ටිකේ හෙට අනිද්දා වෙනකන් මේ අරණ්‍යක தত্ত্বය භාවනා මධ්‍යස්ථාන தত্ত্বයේ විශේෂ අවස්ථාවක්. නමුත් ඒක ගියාට පස්සේ ආයෙත් වැටෙන්නේ අර ගොඩාක් රාජකාරී සහිත වගකීම් භාර තැනකදී. ඉතින් එතනදී අර වගේ ඉඳගෙන ඉන්න හම්බෙන එකක් නැහැ. හම්බුනනම් මෙච්චර හම්බ වෙන්නේ නැහැ. මේ වගේ සක්මන් කරන්නේත් නැහැ. මේ වගේ ඉඩපාඩුත් නැහැ. ඉතින් අර ඉදිනදා වැඩ කරනකොට අවශ්‍ය මේදි පුරුදු ගත්ත සතිය තමයි gedara ගෙනියන්නේ ඉඳ හම්බෙන්නේ. ඉතින් ඒකෙදී මේ සතිය එදින්දා වැඩ කරනකොට වැඩිම සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කරනවා නම් යෝගාවචරයට අවශ්‍ය වෙනවා යම් වෙලාවක මේ සතිය පිහිටවන්න ඕන නම් එදිනදා වැඩවල ඒකට පිහිටෙවිට නුසුදුසු අවස්ථාවල් මඟ අරවන්න. සතිය වඩන යෝගාවචරයට නුසුදුසු අවස්ථාව තමයි සමාජශීලී සභාශීලී අවස්ථාව. දින තුන් දෙක කරේ මේ ඉනකොට අපේ අවධානය පුදුම අමාරුයි හිත කයට ගන්න. ඒ නිසා අපි සත්‍ය වඩනවන සතිය වඩන්නේ තනියම තමන්ගේ වැඩක් කරගෙන ඉන්න වෙලාවට. ඒකටත් මේ වෙලාවට ඉස්සෙල්ලා මේක කරන්න ඕන කියලා දැඩිව අවශ්‍යතාවල් නැති වෙලාවක ඒක තීරුම් අරගෙන අදිෂ්ඨාන කරන්න කියනවා මම මේ වැඩේ පොඩ්ඩක් නැවතිල්ල කරනවා කියලා. වෙනදා වේගෙන් තරම් දුවන්නේ නැතුව පොඩ්ඩක් නැවතිල්ලෙන් කරනවා. නැවතිල්ලෙන් කරන ගමන් මේ වැඩේට මම මේ වැඩේ පළ ප්‍රයෝජනට වඩා මේ වැඩේ මට සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි අදිෂ්ඨාන කරන එකේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ වැඩේ නැවතිල්ල කරන අතරේ ඒ වැඩෙන් ඒ වැඩේ කරනකොට තමන්ගෙන් යම් සද්දයක් නිකුත් වෙනවා නම් ඒ සද්දෙට පුළුවන් තරම් අහුම්කම් දෙන්න කියනවා. නැවතිල්ලේ සතියේ එතකොට නිස්සද්දව කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා. එතකොට තියෙනවා අපි කොච්චර සටපට සද්ද නිකුත් කරනවද කියලා අනවශ්‍ය විදියට මේ පරිසරයට. සතියෙන් ඉන්නකොට දිනනකොට එහෙම ඊට මෙතේ බුදුලා නිසද්ද බුද්ධලේ පාඩපත් වෙනවා. ඉතින් ඒකම ක්‍රමිකව සක්මන් කරනකොට සිද්ධ වෙනවා. එමීට නැවතිල්ල සක්මන් කරන ගමන් ඇති තාක් සතිමත් වෙනවා. පරියන්කේ ඉන්නකොටත් හොඳට වාඩි වෙලා ශබ්දයක් තියා චේතනාවක්වත් නිකුත් කරන්නේ නැතුව ඒ ශරීරය තුළ සිදුවෙන දේවල් බලන්නේ. ඉතින් ඒක අපි වචනේදී මේක මෙහෙම ලේසි වුණාට කරන්න පෙළඹෙන පිටසක් හෝ කරලා පොට පාද ගන්න පිටස හෝ ඉතාමත්ම අල්පයි. ඒ නිසා මේ අල්ප වෙන්නේ හේතුව මේ ප්‍රවිෂ්ටි අමාරු නිසා. ඉතින් ඒ නිසා අපිට ඒ බරපතල වගේ අමාරු දේවල් මරණ මොහොතදී කරන්න බැරි නිසා, ලෙඩ වුණාට පස්සේ බැරි නිසා, වයසට ගියාම බැරි නිසා මේ වගේ ආයතන වලින් නිතරම ආරාධනා කරනවා පුළුවන් තරම් <coughs> තරුණ වයසේදී භද්‍ර යෞවනයේදී ජීවිතේ ප්‍රථම යාමේදී මේක ටික ටික ටික පුරුදු කරන්නයි කියන්නේ. පුරුදු කළොත් පොට පාදා ගත්තොත් මේ වගේ තැනකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා හෝ අර විදිහට කරගෙන කරගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ආරම්භයේදී නිකන් සුද්ධ කළගත තුවාලයක් වගේ පණමුකේ පාදා ගත්තා වගේ හරිම වෙහෙසයි. මේ ගල්පස් රාජකාරී කෙරුවට වැඩිය ඇඟට දෙන්න පටන් ගන්නවා. එපා වෙනවා. ඒ නිසා ඒක මේ නිකම් සාමාන්‍යයෙන් කියන වචනෙන් කියනවා අපි මේ දුක නැති කරන්න කියලා පටන් අරගත්තට භාවනා කරන්න ගියම නැති දුකක් ඇති කරගත්තා කියලා හිතෙනවා. ඉතින් ඒකට මේ මනුස්සයා දුම්මුසු වෙනවා, මුසුප්පු වෙනවා. මේ මොකක්ද මම මේ කරගත්තේ කියලා. ඉතින් දවස් 3 4ක් යනකොට තමයි යන්තම් ඉසෝසා ගැනීමේ ශක්තියක් හම්බ වෙන්නේ. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැහැ. ඔච්චරමයි ක්‍රමය. ඒ ඒ ඒ දුක හරහා යන්න ඕනේ. අන්නේම ගිහිල් වල යම් වෙලාවක ඊයේ ධර්මදේශන අවසාන කොටස අපි සාකච්ඡා කළා වගේ කෙනෙකුට පුළුවන් වුණොත් හුස්ම ගන්න වෙලාවේදී හුස්ම හෙළන වෙලාවේදී මේ ගන්නවා මේ හෙළනවා කියලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත තියාගෙන ඉන්න නැත්නම් අපි කියන විදිහට මුණට මුණ දාලා ඉන්න ඒ ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු පාර එළිවීමක්, පෙරමග සකස් වීමක්. ඉතින් එතකොට මේ යෝගාවචර දිගින් දිගටම ඒ ආස්වාස් ප්‍රසවාසිකින් නිදර්ශනය ගත්තොත් එන හුස්මක් පාස යන හුස්මක් පාස සතියෙන් ගත කරනවා. සමහරකට මේක හරියන්නේම නැහැ. සමහරකට එimhe ආස්වාස් ප්‍රසවාසයේ කියන හුස්ම රැල්ල දැට වැටෙන්නේම නැහැ. ඉතින් එහෙම කෙනාට පුළුවන් නිකන් තමන් සක්මන් කරලා ඉල වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්නේ ඉරියව්වට මෛත්‍රී කරගෙන ඉන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මට මෙතන සුවපත් වේවා. මම මෙතන සුවපත් වේවා නැත්නම් සුවසේ වාසය කරමි කියන අදහසින්. නැත්නම් Tamanne ඇඟට මෛත්‍රී කරනවා. මේකත් ලොකු පෙරලියක්. මොකද අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. ඒ නිසා ඒකෙන් හෝ ඊට පස්සේ එහෙම කරනකොට ස්වභාවයෙන්ම තියෙන අසත්පස්වාසය හෝ ඉදිරියට ගියාට පස්සේ මේ අතනින් මෙතනින් තැන් තැන් වලින් මේ ආසස්පස්වාස අල්ලගෙන යනකොට යම් වෙලාවක ඒක මුණට මුණ දාලා ඉන්න පුළුවන් වෙලාවක් ආවොත් ඒත් යෝගාවචර වෙන ඉඳපු ගාන සද්දයක් ඇවිල්ලා කැඩලා යනවා අර ලස්සනට ගොඩනගාගෙන ආපු වීදුරු මාලිගාවට කවුරු හරි ගලක් ගැහුවා. ආය වේද සද්ද නිසා වේදනා නිසා හිතුවේ නිසා කැඩෙනවා. ඉතින් කැඩෙන හැම වෙලාවෙම හිත කැඩෙනවා. මේක කොච්චර ගොඩනගන්න ගියත් වැටෙනවා කියනවා. නමුත් මේක නැවත නැවතත් නැවත නැවතත් කිරීමේ කෘත්‍යද භාවනාව කියලා කියනවා. ඉස්ලාම ආනාපානෙට බොහොමකට දාලා ඇසුරු කරන අවස්ථාව පළවෙනිම ආකල්ප වගේ කියනවා ආශේවණය කියලා. ඇසුරු කරන අවස්ථාව ආශේවති. ආශේවණිය හම්බුණා නම් එනයි කියන්නේ Tamanට පෙර භාවනා කරලා තිනවා. දැන් ඉතින් ඒ ඒ පරණ නිමිත්ත මතුවෙලා. ඊට පස්සේ ආශේවණය කළා වූ අසුරු කළා වූ ඒ ආනාපානිය හෝ පිම්බි මැකිලිම හෝ සක්මණේදී වම දකුණු වශයෙන් හෝ ඒකම නැවත නැවත හිත යොදවමින් මෙහි විමල කියනවා භාවේති කියලා. බහුලීකරණය කිරීම. නැවත නැවත ඒ කිරීම. ඊට පස්සේ පොට පෑදෙන්න පටන් ගන්නවා. ක්‍රමසා විදි පෑදෙන්න පටන් ගන්නවා. මේක තමයි මම කරන්න ඕනේ. මේ වෙලාවට කිදුවොත් හොඳයි, මේ ඉරියව්වේ හිටියොත් හොඳයි, මේ කෑම හොඳයි, මේ යාළුවා හොඳයි, මේ බණ ඇහුවොත් හොඳයි කියලා ඒ සප්පාය කරනු ටික ටික ටික ටික අහම්බෙන් වගේ ඇවිල්ලා ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා ජීවන රටාව වෙනස් කරලා ජීවිතයේ කාලසටහන මේක ඇතුල් කරලා බහුලීගත කරන්න පටන් ගන්නවා. ඒ ශිල්පය විශේෂඥ වෙන්න පටන් ගන්නවා. ආශේවිති භාවේති බෞලීකරොත් කියලා. අන්නෙම කරගෙන කරගෙන යනකොට මේ ආනාපානයේ ඇස්තික බහගෙන භාවනා ශාලාවක විතරක් නෙවෙයි ඒහා සමාන සතියක් සක්මන් කරදී ඇස් දෙක අරගෙන ක්‍රියාත්මක වෙද්දි චේතනාපූර්වක යද්දි ගන්න පුළුවන් බව ඒ යෝගාවචරය අත්දකින. ඒක කියන්නේ සාමාන්‍ය ඉස්ලාම කුෂි කර්ම વિશેයි අලුත් දෙමුන් වර්ගයක් කරනකොට ඒක පරීක්ෂණාගාර ඇතුලේ සියලු පහසුකම් දීලා ඒ දෙමුන් බීජය පැල කරලා අස්වැනි බලපුවාම බොහෝමත්ම තද අස්වැන්නක් හම්බ වෙනවා. ගොඩක් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඉතින් මේක කරන්න බැරි නිසා මේ පරීක්ෂණාගාරයේ ශේෂ්ත්‍රේ වවනවා ඊට පස්සේ බෝබු. අච්චරම උපරිම පහසුකම් දෙන්න බෑ. නමුත් හොඳට පොහොර දීලා හොඳට මිනිස්සු දාලා සම්පාදනය කරලා බලලා එතකොට අච්චර මස්සන්නේ ඉන්නේ නැහැ. නමුත් ධෛර්ය වෙන විදිහ අස්සන්නක් ලැබෙනවා. ඊට පස්සේ දැන් පරිශනාකාරය ඇතුළේ පොර දාලා මිනිස්සු දාලා කෙරුවට ගොයිය ළඟට යනකොට මෙච්චර සාර්ථක වෙන්නේ නැති නිසා දක්ෂ ගොවිය දෙතුන් හතර දෙනෙක් තෝරන්න කියනවා මෙන්න අලුත් බීජයක් හම්බෙලා තියෙනවා අලුත් දෙමු පරිකප්ප වෙලා තියෙනවා උත්සාහ කරලා බලන්න කැමතියි කියනවා. ඊට පස්සේ දක්ෂ ගොවිය යටතේ බලනකොට අර පරිශනාකාර තත්ත්ව ගන්නත් බෑ. ඊටදී අසන අඩු ඊට පස්සේ තමයි මේ ගොවියන්ගේ ක්‍රියාකාරකම් දක්ෂකම් තමයි සාමාන්‍ය ගොවියට අඳුලා දෙන නිසා පරිශනාකාරයේ ඉඳලා ශේෂ්ත්‍රයට යනකොට ශේෂ්ත්‍රයේ ඉඳලා සාමාන්‍ය දක්ෂ ගොවියට යනකොටත් ගොවියගෙන් ඉඳලා සාමාන්‍ය ගොවියට යනකොටත් හැම වෙලාවෙදීම අර උප්පරීම අසන්න අඩු ලැබෙන්නේ ඒ වගේ තමයි පරිශනාකාර භාවනාවක් වගේ තමයි මේ පරයන්ක භාවනාව ශාලාවක් ඇතුළත අධික වහගෙන කරනකොට. එතනදී යම් තරම් හොඳ සතියක් සක්මණේදී හම්බ වෙන්නේ අඩුයි. නමුත් යම් යම් බාධක තියදී කරගන්න පුළුවන් බව තේරෙනවා. ඊට පස්සේ ඒ සක්මණේදී ඇති කරගත්ත සතිය කනකොට බොනකොට යනකොට එනකොට පවත්වන්න පුළුවන්ද කියනකොට අච්චරවත් කරන්න බෑ. නමුත් උත්සාහ කළොත් ප්‍රතිඵල තියෙන බව තේරෙනවා. එච්චරවත් හම්බ වෙන ගෙදර ගියා. ඊටත් වැඩි මේක අඩු වෙනවා. නමුත් ආවට වැඩි යනකොට විශ්වාසයක් ඇති වෙනවා යම් යම් දේවල් වලදී කරන්න පුළුවන්. අන්න එහෙම කරලා මේ ටික ටික බාධා වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් මේ සතිය දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ. තනිකඹේ ඇවිදින්න පුරුදු වෙන්නා වාගේ යෝගාචරය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ පොඩි පොඩි බාධාවක් ආවට හිත සැලෙන ගති හිත පශ්චාත්තාප වෙන ගති නැතුව මම මේක ජය ගන්න ඕනේ මම මේක ප්‍රතිශක්තිය වඩා ගන්න ඕනේ. මම නොසලින මනසක් ඇති කර ගන්න ඕනේ කියලා ඒ චෝදනා නතර කරලා කරගෙන කරන යනකොට ටික ටික ටික ටික ටික ඒ පුද්ගලයාට මේ ලද අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න අදහසින් මේ සතිය වැඩි වීම තමන්ගේ ජීවන රටාවට රිංගව ගන්න පුළුවන්. එතකොට විචිත්‍ර වශයෙන් මේ වාචරණ තේරෙනවා මට අසවල් පුද්ගලත්වයක් කතා කරනකොට සතිය නැති වෙනවා. අසවල් කෑම ගත්තොත් නැති වෙනවා. අසවල් ඉරියාවේ නැති ඉරියව්වේ නැති වෙනවා. අසවල් වෙලාවට නැති වෙනවා. කියලා අර සත්‍ය දිහාවෙන් සත්‍ය දෘෂ්ටි කෝණේ ලෝකේ දිහා ජීවිතේ දිහා බලනකොට තමන් අසත්‍යමත් වෙන වෙලාවල් අසත්‍යමත් වෙන සිද්ධි පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ල මේවා කල්යාණ මිත්‍රෝ පෙන්ලා දෙන්නේ. එහෙම නැත්නම් තමන් අමාරුවක වැටිලා ගුටි කාලා බැනුම් අහලා තමයි තේරුම් ගන්නේ. පහුවෙනකොට පහුවෙනකොට තමන්ටම තේරෙන පටන් ගන්නවා. ඉතින් එතකොටත් යෝගාවචරය පශ්චාත්තාප වෙනවා මට මේ වෙලාවේ සතිය තිබුණා හොඳයි මේ වෙලාව තියෙන්නේ හොඳ නෑ කියලා සැලෙන්න පටන් අර ගන්නවා නමුත් භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට සර්වචනාංශේ ඒ කෙනාට උගන්න මේ සතිය තියෙන වෙලාවේ තියෙන බව දැන ගන්නකොට සතුටු වෙන්නත් නැති වෙලාවේ නැති බව දැන ගන්නකොට කනගාටු වෙන්නත් එපා සතිය තියෙන වෙලාවේ තියෙන බව දැනගන්නට වැඩි ගැඹුරක් තියෙන්න ඕනේ නැති වෙලාවේ නැති බව දැනගන්න. ඒ නිසා එක්ක මේ දෙකම සමානව කරලා බලන්න නැත්නම් මේකෙදි සැලෙන මනස නොසැලෙන මනසක් පාටපත් කරගන්න නැති වෙන්නේ හේතු ඇතුවයි හේතුඵල ධර්මයකටයි ඇති වෙන්නේ හේතුඵල ධර්මයකටයි ඒක මගේ එකක්වත් මමවත් මගේ ආත්මවත් කරගන්න නැතුව ඒ හේතුඵල ධර්ම වශයෙන් කියලා යම් දවසක මේ සතිය ඇති වුණත් නැති වුණත් යම් නොසැලෙන මනසක් ඇති කරගත්තොත් ඒ ගුණය ඒ ඇති කරගන්න දක්ෂතාවය ඒකට කියන්නේ එහෙව්කම කියලා ඒ తాදී ගුණය ලෞකික විෂයන් වල කවදාකවත් උගන්වන්නේ නැහැ. ඉතිහාසවත් භූගෝලයවත් ලෝකේ තියෙන කිසිම ශිල්පිකු උගන්වන්නේ නැහැ. ඒකේ තියෙන ඒ කාන්ත ජයක් ලබන ක්‍රමය. සරුවචාන්සේ ගෙනියලා ගෙනියලා ගෙනියලා ගෙනියලා ජයක් ලැබුණත් පරාජයක් ලැබුණත් හේතුඵල ධර්ම අනුව සිද්ධ වෙන්නේ කියලා හදනකොට ඒ පුද්ගලයා ජීවිතේ දිහාවට, ලෝකේ දිහාවට, සංසාරේ දිහාවට හැම දෙයක් කෙරෙහිම දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් ඇති කරනවා. ඉස්සර වගේ කිපෙන, ඉස්සර වගේ හොස්සලඟින් මැස යන ගතිය තියෙනකොට මේ ඔක්කොම මටවත් මගේවත් මගේ ආත්මෙවත් නෙවෙයි හේතුඵල ධර්ම කොටසක් කියලා දැක්කට පස්සේ වාසයට වෙන හැම අමලියකදීම හැම කරදරයකදීම හැම පසුබෑමකදීම හැම පරාජයකදීම තේරෙනවා හරියන වෙලාවට වැඩි බරපතල විදිහට ධර්ම අවබෝධයක් ලැබෙනවා. හරියන වෙලාවට හම්බෙන සතිය, හරියන වෙලාවට හම්බෙන ධර්ම ඕජාව නොලැබෙනවා නෙවෙයි බොහෝම නොගැඹුරුයි. වරදින වෙලාවක, පරදින වෙලාවක, පශ්චාත්තාප වෙච්ච වෙලාවක සත්‍ය පාත්තන්න පුළුවන් නම් ඊ타මත්ම ගැඹුරේ ඊ타මත්ම සහෘදව උත්සන්නව ආසන්නව තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි මේ සංකල්පයවල ලෝකයේ කෙරේ සංසාරයේ කෙරේ තමන් කෙරේ ජය පරාජය කෙරේ මේ සංකල්පවල වෙනස් වීම අර කොච්චර කාම සංකල්ප සහිත පුද්ගලයෙක් වුණත් මෙතෙන්ට යනකොට ඒ පුද්ගලයාට තේරෙනවා පුළුවන් තරම් මේ බැඳීම් වලින් ආශාවල් වලින් කාමයන්ගෙන් ඈත් වෙලා හිටපු තරමට හිත මැදට ගන්න තියෙන හැකියාව වැඩි. දැඩි කාම ආශාවල් ඉන්නකොට ජය පරාජය දෙක හරි වැරදි දෙක ඉතාම උග්‍රව චූණු පැත්තකින් කපනවා වාගේ Tamanට වද දෙනවා. ඒ වගේම විහිංසාවට ගියාට පස්සේ අදිසි කෝප නිසා ඒ කරන කරදර නිසා ලෝකෙටත් Tamanටත් ඇති කරන මේ පීඩාව කවදාකවත් එකවරක් පරිසම් දීලා නතර වෙන්නේ සංසාරේ පුරාවට දුකට දුකට යනවා. මේ ජීවිතෙත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා සංසාරේ පුරාවට යනවා. ඒකේ මේ වෛර චේතනාව කොච්චර වසංගන ජීවත් වුණත් අපි ලස්සන ආභරණලා සලකගෙන කුෂ්ඨ රෝගියේ ආභරණ සරසුවාට ලස්සන වෙන්නේ නැතුව වගේ හිත ඇතුලේ මේ ද්වේෂය තියාගත්තට පස්සේ ජීවිතේ ලස්සන කරන්න බෑ. ඒක කොහොමඩක් ඇත්තම තමයි. මේ මේ තවනවා සංසාර පුරාට තවනවා. එතකොට අර සතිය කෙරෙහි ඇති උනත් කමන්නේ නැති උනත් කමන්නේ මේක මම විවසා දරාගෙන ඉන්න ඕනේ කියන මනුස්සයාට මේ කාම සංකල්ප වෙනුවට මට ඒ විවේකය පැත්තකට වෙනවා නම් හොඳයි කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙන දෙයක්. ඒක බිලුකු සාංචින්න කාලේ කිව්වේ යම් කිසි මිනිසෙකුට කටුලන් දක්වාස්සේ වහිද්දී රෑ කරවලේ කුර ගාගෙන දන ගාගෙන යන්න සිද්ධ වුණොත් ඒ කූඩැල්ලොත් ඉන්නවා සර්පයොත් ඉන්නවා වනමුර්ගයොත් ඉන්නවා මේ මිනිස්සයා තබන තබන පියවරක පුදුම දුකකින් පුදුම බයකින් පුදුම අප්‍රියාවකින් තමයි මිරිකෙන්නේ. අන්නෙම කටුලන්දක් අස්සේ රින්ගන්නේ කිය මිනිස්සයාට වෙල්ලිලියක් හම්බ වුණොත් හිටගෙන යන්න පුළුවන්. ඒ මනසට තේනවා අම්බෝ යන්තම් දැන් හඳපානක් තියෙනවා. කියන කියන පියවරේදි මට අරිට වැඩි ශක්තියක් ලැබෙනවා කියලා මේ ගිහි gedara කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ඇලුම් බැඳුම් සහිත ජීවිතය කියලා කියන්නේ මෙච්චකයි කියලා පීඩාව හිතා ගන්න බෑ අර කරවිලේ වැඩිච්ච පණුවට කරවිල තිත්ත තේරෙන්නේ නැහැ ඒ නිසා ගීසප විදි නැත්තු හිතාන තියෙන මේක ලොකු ජයග්‍රහණයක් කියලා නමුත් මේ නික්කම්ම සංකල්පයේ එන්න පටන් අරගත්තට පස්සේ සර්වචනාංශයේ කල්පනා කරන්නේ ගැරන්ඩියේ කට හොවෙච්ච ගෙම්බා මේ ගැරන්ඩි කටෙන් ගැලවීමට ගන්න ප්‍රයත්නයේ වගේ පුදුමාකාර උත්සාහයක් ගන්නවා මේ සීතල ගණන් වලින් පුළුවන් තරම් වෙන්වීමේ ආශාව. ඒ වගේම සෙනගක් එක්ක හිටියොත් හඟුම්බර වුණොත් ද්වේෂය පහළ වෙන්න පුළුවන්. අකරුණාවන්ත වැඩ වෙන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක් තනි වෙලා විවේක වෙනකොට එච්චරම කරුණා අකරුණාවන්ත වෙන්නේ නැහැ. ද්වේෂ කරන්නේත් නැහැ. ඒ නිසා ඝන සංගණිකාවෙන් වෙන් වෙලා පැත්තකට වෙලා ඒ විවේක වෙන ඒව හිමීට හිමීට ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා යහ කල්පනා යහ සංකල්පනා එන හැටි. ඉතින් ඒ නිසා මේ સંદર્ભය තුල මේ දර්ශනය තුල මේ මේ ප්‍රතිපත්තිය තුල සරුවචනන්සේ මනුස්ස ජීවිතයේ එක ජීවිතයක් තුළ මිනිස්සෙගේ විපරිණාමයක්. මනුෂ්‍ය තුළ හැඩ ගැහිීමක්. ඇති කරගන්න පුළුවන් බවට ඉදසලසල දෙන අතර ඒකට පෙත සකස් කරලා දෙනවා මාර්ගය සකස් කරලා දෙනවා අනික් සෑම ආගමකම ඒ කාන්තේම දැඩි මත ධාරීකමක ඉඳලා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍යයාට හැඩ ගහ ගන්න පුළුවන් ඉඩක් ගැන කිසිම තැනක ඉඩක් තියලා නැහැ. දඬු කන්දේ ගැහුවා වගේ තමයි ඕනේ ආගමක් කියවලා බලන්න ඕනේ ධර්මයක් කියවලා බලන්න ඒ වගේ තියෙන්නේ නියත ගතියක්. සරුවචනසේ නියත ගතියට ගියේ නැහැ. උන්වහන්සේ පෙන්ලා දීලා තියෙන දැනට ගුණ ගොඩක් තියෙනවා මේ. නමුත් ගුණ තිබුණා හොඳක් තියෙනවා. ඒ නිසා මේක යම් ආකාරයකට ක්‍රමවේදයක් ගත්තොත් මේක හදන්න පුළුවන් කියලා. ඉතින් මේකේදී අමාරුම දේ තමයි ඒ කෙනාවත් පිළිගන්නේ මට හොඳ වෙන්න පුළුවන් වෙයි කියලා. බුදුහාමුදුරුවෝවත් පිළිගන්නේ. තමන්ටම තමන් සාප කරගන්නවා අයියෝ මං කොහොමද එහෙම වෙන්නේ මම මෙච්චර අපරාධ කරලා තියෙනවා මම මෙච්චර පව් කරනවා කියලා නිතරම තමන්ට ඒ සාප කරගන්න ගතිය අද බුද්ධ ආගමත් කියලා දෙන්න පටන් ගන්නවා. මේක කොච්චර අනාගත තියනවද කියනවා. සරුවචනසේ මෙච්චර ලස්සනට ඕනම පාපතරයකට මේ ජීවිතේ හිතට වැඩි හොඳ තත්යකට එන්න පුළුවන් තත්යකට ආරාධනාපූර්වක පටන් ගත්ත මේ සද්ධර්මය ආගම විසින් භාවනා කරන අයටයි බණ බණ භාවනා කරන අයටයි බුදුම දඟකයක් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවුලක තියෙද්දි අපි කොහොමද මේ සම්මා සංකප්පයක් ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන්නේ කියලා යන්න ගියොත් පේන්න තියෙනවා මේක මේ අද කාලේ දැන් තියෙන ප්‍රශ්නයක් විතර නෙමෙයි සර්වඥාන්සේ කාලෙත් මේක තිබිලා තියෙනවා. මනුෂයා කවදාකවත් හිතන්නේ මට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව එයාට තියෙන නිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාවට කැමති නැහැ. ඒ නිසා අර පුරුද්දෙම ඒක දිගටම යනවා මිසකයි ඇබ්බැහියෙන් එළියට එන්න ඕන කමක් නැහැ. අන්න ඒ මේ සමාධිච්චි සම්මා සංකප්ප වගේම මේ සතියෙන් ඒක වෙනස් කරන්න පුළුවන් බව ගෙනහැර දැක්වීමට හොඳ වටිනා සූත්‍රයක් අපිට පසුගිය දවසක බණකත් අහන්න හම්බුණා කියවලා බලනකොට මේ සංඛ සූත්‍රය කියලා සංයුත්නිකාය සඳහන් වෙච්ච සූත්‍රයක් තියෙනවා. ඒක මෙන්න මේ මෙතෙක් සාකච්ඡා කරපු කරුණ වලට හොඳ ලස්සන සංසිද්ධියක් ගෙනහැර පාලා සරුවචනන්සේ මනුස්සයන්ට පුංචි සාන්තියක් ලබලා දෙනවා. පුංචි සහාංගලියක් ලබලා දෙනවා. උඹලා කොච්චර පව්කාර වුණත් කොච්චර අත්පරිදි වෙලා තිබුණත් මේ මේකේ තව ඉස්සරහට යන්න පුළුවන් මේක බුද්ධෝත්පාද කාලයක්. ඒ කතාවේ යන විදිහට සරුවත්යන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ඉන්න වෙලාවකේ ඒ කාලේ හිටපු තවත් ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔය නිගණ්ඨනාත පුත්තු කියන්නේ මහාවීර කියලා. එයාගේ ගෝලෙක් ඇවිල්ලා මේ සරුවත්යන් වහන්සේ ළඟ වන්දනා කළා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ සරුවත්යන් වහන්සේ යත් එක පිළිසඳර කතාවට වැටලා කියනවා තමුන්නාංශගේ ගුරුන්නාංශේ මොන වගේ ධර්මයක්ද උගන්වන්නේ කියලා. ඉතින් ආයෙත් පස්සේ පංචිල් පදපා කියලා දෙනවා. සර්වචනකට කියනවා මගේ ගුරුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් ඒකාන්තයෙන් අපායට යනවා. ඒක නිසා යම් බවුලන් යම් බවුලන් වේදති තන්තං නීයති කියලා යමක් යමක් යම් කෙනෙක් වැඩිපුර කරමින් ජීවිතය ගත කරනවා නම් ඒ අනුව අපාගත වෙනවා. ඒ අනුව කර්ම පතේකට වැටෙනවා කියන්නේ. හොරකම් කරන්න එපා. හොරකම් කෙරුවොත් අපාගත වෙනවා. යම් යම් කර්මාන්තයක් කර්මාන්ත කියන්නේ පවක් වැඩිපුර කෙරුවොත් අපාගත වෙනවා. ඉතින් මේ විදිහටම ශිල්පද එක එක විස්තර කරනවා. විස්තර කළා කියනවා යමක් යමක් වැඩිපුර බහුලකත කරනවාද ඒ අනුව ඒක නා පායට යනවා. ඉතින් ඔක්කොම කිව්වට පස්සේ සරුවචනන්සේ කියනවා එහෙනම් ඔය නිකණ්ඨනාත පුත්තගේ බණී හැටියට කවුරුත් අපායට යන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒක අර අර කාරක ප්‍රකාශනය කරපු එකනට වාදමුඛයක් වගේ පේනවා. ඉතින් එයා එතකොට කැමති වෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ සාස්ෘණාංශ කීපයකට විරුද්ධ කතාවක් ਸਰවචනසේ කියන්නේ. ඊට පස්සේ ਸਰවචනසේ ගන්නවා කවුරු හරි මේ සතෙක් මරනවා. නැත්නම් හැන්දෑවේ සතෙක් මරනවා. නමුත් මේ මාස දවස් පුරාම සත්තු මර මර ඉන්නවාද කියලා. එහෙම කාටවත් නැහැ. ඉතින් එහෙනම් සතෙක් මරන්නේ දවසින් එක විනාඩි දෙකක් විතර ඉතුරු කාලේ මරන්නේ නැති නිසා බෞලීගත කර දේ අනුව යන්නේ අපායට යන්නේ නැහැ. හොරගමක් කෙරෙනවා. නමුත් දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. දවස පුරාම ගාක් වෙලා තියෙන හොරකම් නොකරන වෙලාව. ඒ නිසා ඔය කතාව ඇටියෙන්නම් කොහොමඩක්වත් මේ කෙනෙක් අත පහ යන එකක් නෑ. මොකද කවුරක්වත් මුළු ජීවිතේ පුරාම පව් කරන්නේ නැහැ කියලා. එතකොට අර පුද්ගලයා සෑහෙන දුරට මේක තේරුම් අරගන්නවා මේකේ සිවුන් ධර්මතාවය. මේ එක පුංචි අකුසල කර්මයක් කරුවට ඒ මනසට මුළු ජීවිතේම සාපයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවත් යනස කියන හැබැයි මම මේකක් කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම බණ කියන සාස්ත්‍රුන් වහන්සේ මගේ සාස්ත්‍රුන් වහන්සේ එතුමා හැම වෙලාවෙම අපිට කියලා කියන්නේ සතෙක් මරොත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා මේකම හිත හිත හිතුවොත් ඒක ඇත්තටම අපායට යනවා කියලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි කරපු පාපේ නැවත නැවත සිහිපත් කරමින් සමාදම් වෙනකොට එක සතෙක් මරනවා ඊට පස්සේ ඒ කල්පනා කර කර ඒ පව වැඩි කරගන්නකොට අපාගත වෙනවම තමයි. නිසා දෘෂ්ටිය වැරදි නම් ඒ පුද්ගලයා එක සතෙක් මරුවත් අපාගත වෙන්න ඉඩ තියෙනවා මොකද හේතුව එයාගේ කල්පනාව හොඳ නැහැ. එයාගේ අදහලා තියෙන්නේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ වැරදි ක්‍රමයකට. ඊට පස්සේ තරුවචනanse කියනවා මෙන්න මෙහෙව් විකාර ලෝකේ මෙහෙව් විකාර සංසාරේ කදාච කරහචි ලෝකේ උපජ්ජති තථාගතෝ ලෝකේ කියලා. මෙන්න මේ ලෝකේ කලාතුරකින් කාලයකට පස්සේ සරුවචනanse තමයි පහළ වෙන්නේ. සරුවචනanse ඊට පස්සේ මේකට ධර්මතාවයක් ලෝකෙට හෙළි කරනවා. ඒ මොකද්ද? සරුවචනාංශෙත් කියනවා හත්තු මරන්න එපා. හත්තු මරීම හොඳ නැහැ. අපාගාමී වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කරන්න එපා. කොහොඳ නැහැ. අපාගාමී වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරේ බොරු කේලම සුරාපානේ වැරදි ජීවනට හැම එකකටම ඉතින් මේ ක්‍රමයට අපි දාලා බැලුවොත් වෙන්න තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම සත්‍යක මරුවට අපාය යනවා කියන එක සරුවචනාංශ දේශනා කරන්නේ. ඒ වෙනුවට උන්වහන්සේ සංවේගය පහල කරනවා. මේක දිගින් දිගට කරගෙන ගියොත් අපාගත වෙන්න පුළුවන් නිසා දැන්වත් නතර කරපන්. නතර කරලා ඒ වෙනුවට පිනක් දහමක් කරපන්. අපි කියනවා සතෙක් මරනවා වෙනකොට ජීවිත දානෙ දීපන් නැත්නම් අපේ දානෙ දීපන්. හොරකම් කරන වෙනකොට දාන දෙන්න. කාමීත්‍යාචාර වෙනකොට අනුන්ට අරසාව සලසන්න. බොරු කියන වෙනුවට ඒක කතා නොකර නිකන් ඉන්න නැත්තම් කියන දෙයක් ඇත්ත කියන්නේ. නැත්තම් පානය කරන ප්‍රමාදයට වෙනවට අප්‍රමාදී වෙන්න. එහෙම කෙරුවට පස්සේ යම් දවසක මේ මිනිස්සයා මේ බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කරුණාවේ මෛත්‍රියෙන් අපිට මේ ධර්මයක් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි දැන් කරපු හරියටදී අපි අනිත් පැත්තට ගිහිල්ලා ඒ අනුව ජීවිත රටාව හදාගත්තොත් ඒ මිනිසයා යම් දවසක මේ ගත්ත පාඩම නිසා මේ ਸਰුවචනසගේ තියෙන මේ විප්ලවීය ධර්මයේ අදහපු නිසා වෙනස් කළ හැකි ධර්මයක් අදහපු නිසා අර සතුම් මරනවා වෙනුවට මෛත්‍රියට යෙදුනොත් සියලු සත්‍යයන් කෙරේ මෛත්‍රියට යෙදුනොත් ඒ මනුස්සයා මේ මෛත්‍රී භාවනා මේ ජීවිතය ඇතුළතදීම දියුණු කරගත්තොත් අර කරපු අකුසල කර්ම තනුක වෙලා දිය වෙලා ගෙවිලා යන්න ඉඩ තියෙනවා කියනවා මේ ජීවිතයෙන් පරිසම් දෙන ධිට්ඨධම්ම වේදිනිය සුළු කර්මයක් බවට පත් වෙලා ඊගාවාත්මයට නොයන තැන තැනකන් අඩු කරන්න පුළුවන් මේක හරීම හීන් නූලෙන් කතා කරාට කොහොම විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් ධර්මතාවයක් මිනිසෙකුට ඒක විදිහකට කියනවා නම් තමන් කරපු අකුසල කර්ම ටික තමන් ප්‍රමාණ කරන්න දන්නවනම් එයා දන්නවනම් මේ මේ අකුසල කර්මයට මෙන්න මේ පිළියම් ක්‍රමයක් සරුවත් යනanse දීලා තියෙනවා මේ අකුසල කර්ම කරපු එකාට පව්කාරයට ගල් ගහන්න නෙවෙයි බුදුහාමරෝ කතා කරන්නේ මේකට පිළියමක් තියෙනවා ඒක පිළියම් කළ එක භාවිත බහුලීගත කරොත් ආශේවිත භාවිත බහුලීගත කරොත් දවසක අර කරපු කර්ම ටිකත් මෙලවදීම එන ditthadama වේදිනිය වශයෙන් එන කර්ම වශයක් ඇවිල්ලා ගෙවම් කරලා එහා පැත්තට ගෙනියන්නේ නැති වෙන උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය නොකර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි බෞද්ධයෙකුට ඒත්තු ගන්නලා දෙන්න. හැම කෙනාම අර තමන් කරපු කර්ම පිළිබඳව පශ්චාත්තාප වෙවි තැවි තැවි එහිම අච්චාරු වැටෙනවා මිසක් ගොඩ ඒමේ தත්වයක් කල්පනා කරන්න ඕ එහෙම සූත්‍රයක් එහෙම බණක් එහෙම සරුවචනසික උපදේශයක් පිළි අරගෙන මේ ජීවිතය ඇතුළත වෙනසක් කරගන්න පුළුවන් කියලා හිතන්නේ කලාතුරකින් කෙනෙක්. ගිහිවිනේ ශික්ෂණ ගිහිවිනේ නෙවෙයි කොයි ශික්ෂණේ ගත්තත් සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා අපි සීල් රකින්නවා සමාධි භාවනා කරනවා ප්‍රඥා භාවනා කරනවා කියලා මේ සීලේ සමාධියත් කරලා විපස්සනාවට යනකොට හම්බ වෙන ප්‍රධානම තෑග්ග තමයි ඔය සරුවචනාංශයේ ඕනම කෙනෙකුට තමන් කරපු පව් ටික ගෙවම්කරනද අවශ්‍ය නම් මේ ජීවිතේම කරන්න තරම් ලස්සන ආයුධ කට්ටලක් දෙනවා. හැබැයි ඒකෙදි වැදගත්ම දේ තමයි මට මේක කළ හැකි කියන හැකි සංඥාව. මම මේ කළ යුතුයි කියන දෘෂ්ටිය ඒක මං හිතන්නේ ලක්ෂයකට කෙනෙක් නැහැ. හැම කෙනාම Tamanට සාප කරගනිමි මම මෙහෙම මෙහෙම දෙයක් කරගත්තේ කියලා ඒකම කල්පනා කර හිටියොත් අනිවාර්යයෙන්ම අපායට යනවා. ඒ වෙනුවට ඒකෙන් ගැම්මක් කරන සංවේගය පහල කරලා සතිමත් වෙලා භාවනා කරගෙන ගියොත් ඒ කුසල කර්මයේ බලවත් වෙන්න වෙන්න අර පාප කර්මයේ තියෙන බලපෑම අඩු වෙන බවට සරුවත් යනසේ සාක්ෂි වෙනවා. මේකට නිදර්ශන කරනු හරියට සරුවචනanse ඉන්න කාලෙ සිද්ධ වෙච්චවා තියෙනවා. ශාසන ඉතිහාසයේ වෙලා තියෙනවා. අඟුලිමාල කතාවේදී 999 දෙනෙක් දැක දැක දන දන කැපුවා. ඊට ඉස්සෙල්ලා අනන්ත අප්‍රමාණයක් කැපුවා ගණන් නැතුව. ඒ කපන කාලේ කරන්නේ මේ දකුණු ඇඟිල්ල තමයි කපලා මරලා ගන්නෙ. ඒක ගලක් යට තියෙනවා, ගහක් යට තියෙනවා, අන්තිමට ඒක නරියෙක් උස්සගෙන යනවා, කපුටෙක් උස්සගෙන යනවා. අච්චර මහන්සි උපයාගත්ත ඇඟිල්ල ටික දවසක් කියලා බලන්න කොකුණු වෙලා. පස්සේ තමයි අඟුලිමාලේ බේරන්න බැරි නිසා ඕක හං කැල්ලක් ගැට ගහලා කරේ දාගත්තේ. එදා ඉඳන් තමයි අඟුලිමාල වුනේ. ඊට පස්සේ ගණන් කරන 999ක් කැපුවා. කප්පලා අම්මාවක් කපනවා බුදුන් ආවත් කපනවා කියන තැනට යනකම් සම්පූර්ණ Java කැවිලා ඉන්න වෙලාවක තමයි අම්මා ගියේ මේ දරුවා මංවත් කියලා බේරන්න පුළුවන් වේද කියලා බලන්න. බුදුජානන්සේ දැනගත්ත අම්මා ගියත් කපනවා. අන්නේ ඒ සංදිස්ථානේ තමයි ਸਰවචනන්සේ ඉදිරිපත් වෙලා පොඩි මේ ඉන්ද්‍රජාලයක් කරලා අඟුලිමාල කියලා කියන්නේ ඒ ඒ පන්තියේ ප්‍රධානම දක්ෂ ශිෂ්‍යයා. ඌගේ නමෙන් ඌ අහිංසක. නමුත් අඟුලිමාල කෙරේ කෙරුවේ කේලමකි. බුදුජානසයකට අහිංසක ඥාණයට කතා කරලා කියනවා බුදුරජාණන්සේ පිටිපස්සේ කඩුව අමෝරාගෙන යද්දී නත්යම් මහන හිටපම් මහන මම කිය කිය එළවනවා. බුදුන් කියනවා මම නම් නතර වුණා. ඔබට පුළුවන් නම් නතර යන්න කියලා. මේ අඟුලිමාල කල්පනා කරනවා මටත් වැඩි වේගෙන් ඉස්සරහට යන ගමන් මේ ශ්‍රමණයා මට කියනවා මට මම නතර වෙලයි කියලා මම මේ හති බිම්බ පිපෙලවනවා පිටිපස්සේ මටවත් අල්ලන්න බෑ ඒකල කියනවා මට නතර වෙන්න කියලා. මෙයාට තේරෙනවා මේ භාෂාව මේ අපි මේ ගමේ තොටේ කරන භාෂාවක් නෙමෙයි ආරි වේවහරයක් කතා කරන්නේ. ඇඟ හීන දඩියක් දාලා හිටියා මේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ සරුවත් යන සංගීත කරපස්සේ කිව්වා මට කරුණා කරලා ආයුධ විමුතියලා මට අනේ කරුණා කරලා කියලා දෙන්න කොහොමද මේ නතර වෙන්නේ කියලා. දකින්නට පේනවා බුදුරජාණන් වහන්සේ ඇත්තට කලබලයක් නැ නතර වෙලා. අන්තිම අඟුලිමාල ආම්දු පැවිදුණාට පස්සේ පින්නපාත ගිහිල්ලා එනකොට හැමදාම ගුටි කාගෙන ලේ පෙරාගෙන කොල්ලේ කඹ ගහකට ගලක් ගැහුවත් අඟුලිමාල ආම්දුගේ තට්ටට තමයි වදින්නේ. කුණු දාලි වල කුණු අතු කාලා දැම්මොත් අඟට තමයි වැටෙන්නේ. කවුරුර කෙල ගැහුවත් මූණට වදිනවා. හැමදම එනකොට තුවාල කරගෙන පෙරාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ හැබැයි විශේෂ අනුග්‍රහයක් කරලා තියෙනවා. හැම වෙලාවෙම කියලා තියෙන අඟුලිමාල මේ ටික ඔබ මේ ජීවිතේ ගෙවම් කරන්න නැතුව බැරි වෙලාවක්වත් පෘථග්ජනෙක් විදිහට මැරෙන්න වුණොත් උඹට නිරයෙන් කවදා ගැලවෙන්න වෙන්නේ කියන්න බෑ. ඒ නිසා පොඩි වේදනාවක් විඳපන්. ඔබ දරාගනින් දරාගෙන සත්‍යමත්ය. දරාගෙන සත්‍යමත්ය. අඟුලිමාල ආන්දරට ඒ හැකියාව තිබෙනවා. බුටි කනවා ලේ පෙරනවා කොච්චර කරත් පුළුවන් තරම් ඒ තියෙද්දි භාවනා කරලා කරලා කරලා කරලා රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට විශේෂ නම්බු නාමයක් දුන්නා මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. ඊට පස්සේ දවසක් යනකොට චේතනාරාමේ ඉඳලා සවන් දුරට යනකොට අසල ගෙදරක අම්මා කෙනෙක් පිළිරුදාව ඇවිල්ලා දරුවා වදන්න කේන්ද්‍රී ගන්න. පින්නපාත යන ගමන් ඇහෙනවා මේ ගෙදර සද්දේ පස්ථාන කරන්න කෙනෙකුත් නැහැ. ඒක පාරට අනුකම්පාවක් පහළ වෙනවා. උදව්වක් කරන්න කෙනෙකුත් නැහැ මට කරගන්න දෙයක්වත් නැහැ මම පැවිද්දෙක් ඒ උපාසකම්ම කෙනෙක් නිසා කරන්න දෙයක්වත් නැහැ කියලා මේ අනුකම්පාවම හිතේ තියාන පින්න පාතය ඇති පැයකට පස්සේ එනකොටත් අර අම්ම අර විදියටම විලිලනවා අර විදියටම ආගිරි ගන්නවා මේ ප්‍රසූතියට ඊට පස්සේ ගිහිල්ලා පින්න පාතේ වන්දලා බුදුහාමුදුරුවෝ කියලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම මේම දර්ශනයක් දැක්කා දැන් අපි වගේ පැවිද්දෙක් අපි වගේ මේ දීගේ අතාරප කෙනෙක් මේ වගේ ආවේනික දුකකින් පීඩා විඳින මවකට ප්‍රසූත වේදනාවෙන් විලිලන මවකට කලහක උදව්වක් තියනවා කියලා. බුදුජානන්සේ කියනවා අයියෝ හරි ලේසි කියලා. කවදාකවත් මම සතෙක් මරුණ නැති ආනුභාව බලයෙන් ගැබමල පහ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අඟුලිමාල කියන කොහොමද ස්වාමීන් වහන්සේ දැක දැක දන දන 999ක් අපපු මම කවදාක සතෙක් නොමරපු ආනුභාවයෙන් මේ ගැබ පහළ වේවා කියලා කොහොමද කියන්නේ කියලා. අදර බුදුරජාණන් කියනවා එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්නේ. මම ආර්ය භූමියේ පැවිදි වුණාට පස්සේ කවදාක සතෙක් මරුනේ නැහැ. එතකන් එළවෙලව සතුන් මරම් මිනිහා. ආර්ය අරියා ජාත්‍යා ජාතෝ නාබිජානාමි සංචිච්ඡ පානං ජීවිතා වෝරෝපේතු. දැක දැක දන දනවන් කවදාක සත්‍යක් මැදුවේ නෑ අච්චර සතුම් මරපු කෙනා. ඒ ආනුභාවයෙන් මේ දරු ගැබ ගැබ් මල පහ වේවා කියලා ප්‍රකාශ කරන්න කියනකොට අර අම්මට ශාන්තියක් ආවා. අදත් අඟුලිමාල පිටිට කියන. ඊට පස්සේ අඟුලිමාල ආමරට අපාදුකකුත් නෑ මොකක්වත් නෑ. රහත් වුණාට පස්සේ කිසිම එක හැබැයි ਦਿੱත්ත ධම්ම වේදිනේ වශයෙන් කරදර කරා. යන යන තන ගල් වදිනවා, ලේ පෙරාගෙන එනවා. නමුත් ඒක අඟුලිමාල හඳු ඉතාමත්ම සතුටින් වින්දා. මට මෙහෙම වෙලා මදි. මම කරලා තියෙන දේවල් වලට කියලා බොහොම සතුටින් තමයි වින්නේ. කාටවත් චෝදනා කරේ. ඉතින් ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මොන පදනමෙන් පටන් ගත්තත් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, පැවිදි වේවා, උපැවිදි වේවා, සිල්වන්ත වේවා, නොවේවා. මේ සතිය පිහිටුවාගෙන එයා මේක දිනු කරන්න පටන් අරගත්තොත් අර යටිපහුවෙච්ච සෑම අකුසල කර්මයක්ම සතුටේ මුණ දෙන්න පුළුවන් ਦਿੱත ධම්ම වේදිනේ වශයෙන් යම් යම් දේවල් වලට මුණ දෙක ලොකු ආඩම්බරයක් මම මෙච්චර අපාගත වෙලා විඳින්න තියෙන දෙයක් මම දැක දැක දන දන දැන් විඳිනවායි කියලා ඊට පස්සේ ඒක තියෙද්දි සතිය වඩලා කරදරයක් ආවත් වාසියට ගන්නවා. සැපක් ආවත් වාසියට ගන්නවා කරගෙන ගියොත් ඒ පුද්ගලයාට අර මෙතෙක් එකතු වෙලා තිබුණු ගිනුම් ගත වෙලා තිබුණු සියලු පව් ඊටාම ශක්තිමත්ව, ඊටාමත්ම ජයග්‍රාහීව, ඊටාමත්ම තෙදවත්ව ගෙවම් කරලා උපවජ්‍ය වේදිනිය වෙන්නේ නැතුව අපරාපරිය වේදිනිය දෙන්නේ නැතුව ਦਿੱත්ත ධම්ම වශයෙන්ම විඳලම මේ ජීවිතේ ගෙවම් කරන්න පුළුවන් මේ වගේ ජප මන්ත්‍රයක් තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. නමුත් දැන් විපස්සනා කරන්නේත් නැහැ මෙහෙම බුද්ධ ධර්මේවා තියෙනවා දන්නේත් නැහැ ඒ නිසා මොනවා හරි අකුසල කර්මයක් කළා නිකට අල්ලේ තියාගෙන චැ කුණු පංචස්කන්ධේ අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං කේසා ලෝමාන අකාදන්තා තචෝ තචෝ තචෝ තචෝ කිකේ ඉතිං අර අපායටම තමයි වැටෙන්නේ මේකේ තියෙන නරකමයි දකින්නේ අසුභෙමයි දකින්නේ මරණෙමයි දකින්නේ ඉතින් කොහෙ යන්නේද මේ විපස්සනා කියන්නේ හරි ජොලි ගමනක් පවුල් කරොත් මිනිහටත් පටන් අර ගන්න පුළුවන් පවු නැති මිනිහට පටන් ගන්නත් පුළුවන් පින් කරොත් මිනිහට පටන් ගන්න පුළුවන් ඉතින් මේක කිව්වට මොන්නම තාලකින්වත් අර අර මිත්‍යා දෘෂ්ටි සහිත කෙනාට මිත්‍යා සංකල්ප ඇති කෙනාට හිතට වදින්නෙත් නැහැ කිව්වට බාරගන්නෙත් නැහැ. ඒ නිසා සරුවචන් සදාන් කළ තියෙන යම් දවසක මේ මනුෂ්‍ය සත්‍යයක් මරව මිනිස්සෙක් ඊට පස්සේ තේරුම් ගත්තෝ සතුන් මරණ එක හොඳ නෑ මේක අපාගත වෙනවා ඔක නතර කරපන් ඒ උනට මෛත්‍රී භාවනා කරපන් කියලා. එයා මේ මෛත්‍රී හිත දියුණු කළ දියුණු කළ දියුණු කරලා හතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් මට්ටමට සෑම තමන් වගේම මේ ලෝකේ එකට ජීවත් වෙන අනෙක් සෑම සතෙකුටම මෛත්‍රී කරන්න පුළුවන් තත්ත්වයට આવොත් අර සතුන් මැරීමේ වෙන විදිහට කියනවා නම් ඒවට කියන්නේ මේ කර්මපත කියලා. අනිවාර්යයෙන්ම අපාගත වෙන කර්මපත පවා දී කරලා අරින්න පුළුවන් බව කියලා සරුවත්සංශය සඳහන් කරනවා. ඒක ඔය අවිජ්ජා සූත්‍රයේ හිමවන්ත සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙනවා මානමේ සතිය වඩලා ඒ සාදී හිතක් ඇති කරගත්තොත් ඔබට අවශ්‍ය නම් හිම හිමාලය පර්වතේ උනත් දෙකට පලන්න පුළුවන්. මේ කුණු අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා කියනවා. හිමාලය පර්වතේ උනත් පලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේකට අපි සමාදම් වෙන්නේ නැහැ. අපි හිතන්නේ නෑ මේ ජීවිතේ අපිට ඒ වගේ වෙනසක් කරගන්න පුළුවන් කියලා හිතන්නෙම අපි මේ මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය දැන් ඉන්නේ මේකෙන් ගිහිල්ලා තමයි මෛත්‍රී බුදු ආමරණ ආවට පස්සේ සීරු දිනාට එකම ධර්ම මණ්ඩපයේදී දේශනා කරන ලද ධර්මය අසලා සීරු දිනාට නිවිසනසෙන්ට ලැබේවා කියලා සාදු කියලා කියනවා. ඕනේ ඒක තමයි අපිට උගන්ලා තියෙන ක්‍රමය. හැබැයි මේ ගෞතම බුද්ධ ශාසනය දැන් උලන් ගිහිල්ලා. ඒක මලකඩ කාල. ඒක ඒක නිකන් මේ අවලංගු වාසියක් බාටපත් වෙලයි කියලා මේක මේච්චර හොඳ වචනයක් නෙවෙයි. අපිට ගන්න තියෙන්නේ අපි ළඟ තියෙන මේ ගුණ ධර්ම වඩා ගත්තොත් අපි පටන් ගන්නෙ කාම සංකල්පෙන් තමයි. ඒක ඉති උප්පත්තිය හැටිනේ. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන්න පුළුවන් නම් එනේ කාම සංකප්පේට කාම සංකප්පයෙන් ඇතිවිච්ච යම් අඩුපාඩුවක් කැලලක් පීඩාවක් තියෙනවනම් නෙක්ඛම්ම සංකල්පේට ප්‍රයෝගශීලීව එළඹිලා දානදි කටයුතු කරමින් වස්තු පරිභෝග කරන ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ සුඛෝභෝගීත්වයට නෙවෙයි. ඒ වගේම විහිංසා සංකල්පෙන් සානන්ත අපි අනුන්ට වද දීලා ඇති. ඒ නිසා දුකටපත් වෙච්ච කෙනේ දකින්නට අනුකම්පාවෙන් ඒකට කරුණා කරලා. ඒ වගේම ද්වේෂය නිසා අපි පුදුම විදියට අනුන්ට දුක් දීලා තියෙනවා. නිසා මෛත්‍රිය හරහා සමන්ට අනුන්ටත් සුවසිත අන්සතුන්ගේ හිතසුව සලසන ගතියට ආවට පස්සේ ඒ පුංචි ඒ පුංචි මෛත්‍රී චේතනාවක ඒ පුංචි මෛත්‍රී චිත්තක්ෂණයක බලය දැක්වීම සඳහා සරුවචනාංශයේ පුදුමාකාර නිදර්ශන ගෙනහැර පාලා තියෙනවා. ඒ මොකද හේතුව එම මෛත්‍රියකට හිත නොයදුවොත් අනිවාර්යයෙන්ම දුක හිත තියෙන ද්වේෂය. ඒකනේ කිසිසේත්ම සැක කරන්න එපා. අමෝරාවෙන් හරි කමන්නේ. කල්යාණ මිත්‍රකාශ කළ හරි කමන්නේ. කොහොම හරි ප්‍රයෝගයෙන් මේක මෛත්‍රියට දාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම තියෙන්නේ ද්වේෂය. අපි කාට හරි අනුකම්පා බුද්ධියෙන් අවස්ථානේ හොයාන ගිල්ල නෙවෙයි උදව් කිරුවේ නැත්නම් අපිට අනුන්ගේ දුකට සැලෙන ගතිය නෑ අපි පැත්තට හරීම කැක්කමක් නැති පපුවක් හදාගෙන තියෙනවා. ඒ වගේම ස්වභාවයෙන්ම කාමයට අදින්නේ ස්වභාවයෙන්ම කාම සංකල්ප වලට දුවන. ඒ නිසා ඒ නික්කම සංකල්පයකට පාවිච්චි කරන්නට ධර්මත ධර්මය සජීවී කරගත්තොත් පුදුමාකාර විප්ලවයක් ඇති කරනවා. ඒක සරුවචනංශයේ සඳහන් කරන්නේ මේ ලුණු කැටයක් අරගෙන පුංචි වතුර භාජනයකට දැම්මොත් පීරිසයකට සංඝවස්ලානවා මේ පීරිසයට ලුණු රස එයිද කියලා. ඉතින් කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මේ පුංචි වතුර තලියකට ලුණු දාපුවම ලුණු රසෙයි. මහන්නේ මේක අරන් ගිහලා ගංගානංගකට දැම්මොත් මේ ලුණු ඇටේ ගංගානංගගේ මේක දියුණාට පස්සේ ගංගානංග රසයේ ලුණු රසයක් එයිද කියලා අහනවා. නෑ ස්වාමීන් වහන්සේ ඉන්නේ නැහැ මොකද ඒක වතුර ප්‍රමාණය වෙලී කියලා. අන්න ඒ වගේ තමයි කියලා කියනවා මේ ලුණු රසයේ බාර ගන්න වතුර ප්‍රමාණය හැටියට තමයි මේ සාන්ද්‍රණය තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක් ළඟම ලුණු කැටේ තියෙනවා. කාම සංකල්ප තියෙනවා, ව්‍යාපාද සංකල්පේ තියෙනවා, විහිංසා සංකල්පේ තියෙනවා. ওই විශාල පිං ගඟකට ඔක වැටුණට වෙනසක් ඇති කරගන්න. ඒ පින්පැත්ත වැඩි නිසා කුසල පක්ෂේ වැඩි නිසා අප්‍රමාද පක්ෂේ වැඩි නිසා එයාට වෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා තවත් තැනක මානි ඉතාම කුඩා අකුසල කර්මයක් කළා අපාගත වෙන සතිකුත් තියෙනවා. ඊට වැඩි අකුසල කර්මයක් කළා දිවි ලෝක යන සතිකුත් තියෙනවා. මේක කාදාකවත් මනුස්සයර තේරෙන්නේ නැහැ කියලා. ඒකල කියන කොහොමද මහණෙනි මේ පුංචි අකුසලයක් කරලා අපාගත වෙන්නත් ඊට වැඩි අකුසලයක් කරලා දිවි ලෝක යන හේතුව යම් කිසි කෙනෙක් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා නැත්තම් බොහොම පටු මනසකින් නම් ජීවත් වෙන්නේ කවදාකවත් සීලය ගැන වග වෙලා නැහැ නැත්තම් කායනුපස්සනාවාදී භාවනාවක් කරලා නැහැ එහෙම නැත්තම් සමාධියක් වඩලා නැහැ ප්‍රඥාවක් වඩලා නැහැ එයා කොච්චර සල්ලි ගම්මන් කරව කෙනෙක් වුණත් වෙන මොනතරම් ಜಾති පිංකම් කරලා තිබ්බත් සීලේක සමාධික ප්‍රඥාවක කාය භාවනාවක ඉඳලා නැත්නම් ඉතාමත්ම පටු මනස අර ලුණු කැටේ දාපු වතුර ටික වගේ විශාල ලුණු රසක් ඇති කරනවා. නමුත් යම් කෙනෙක් භාවිත චිත්ත, භාවිත කාය, භාවිත සීල, භාවිත ප්‍රඥා. ඒක පිළිවෙලට කියනවා නම් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඇති කෙනෙකුට නම් අර කරපු අකුසල කර්ම ටික අර විශාල ජලාශයට වැටිච්චාම එහා එහා ජීවිතයට යන්නේ මේ ජීවිතේදීම ධිට්ඨ ධම්ම වශයෙන්ම ගෙවම් කරන්න පුළුවන්. දැහුවාම කියන්නේ අපිට ඒක කරන්න වෙලා නැහැ කියලා. අපි පව් කරන්න ඕන තරම් වෙලා කියලා. අහුවොත් එහෙම මේ දවසකට විනාඩි 10ක් 15ක්වත් බැරිද පැත්තකලා භාවනා කරන අම්බෝ වෙලා නැහැ කියනවා. කට අරගෙන ටෙලිවිෂන් එක දිහා බලන හිටපුවම පැය කීයක් යනවද කියලා දන්නේ නැහැ. උදේ පාන්දර පත්තරය අරගෙන කොනකට වෙච්චාම ආයෙකේ තියෙන මරණ දැනුමුත් කියවලා තමයි නැතර කරන්නේ. කයිවාරු කෙලින්න පටන් ගත්තාම කම්බිය වැඩ තියානේ අල්ලපු ගෙදරත් එක්ක උදේ වෙනකන් කයිවාරු කෙලෙනවා. ඒවට ඕන තරම් වෙලා තියෙන මේකට කරන්න ගියම එක්ක පින්න නැහැ. ඒව නැත්නම් අපිට කියලා දෙන්න කෙනෙක් නැහැ. නානා ප්‍රවිධියට මේ පැත්තර කරන නිසා අපි විහිං මනුසාත්ව භාවය ලැබීමේ මේ තියෙන අවස්ථාවට වෙනසක්වත් ඇති වෙන්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේක දැනගෙන අපි ජීවත් වෙන්නේ සජීවී බුද්ධ ශාසනයක. අපි ජීවත් වෙන්නේ සජීවී බුද්ධෝත්පාද කාලෙක. අන්න ඒකදී මේ සතිය පිහිටවන පටන් අරගත්තොත් වග වෙන්න පටන් අරගත්තොත් අඩු ගානේ වරකට සුමානකර සැරයක්වත් ඇවිල්ලා භාවනාවක් කරලා නැත්නම් හම්බෙච්ච හම්බෙච්චලාක සක්මන් භාවනාවක් කරලා එහෙම නැත්නම් ගෙදර දොරේ කටයුතු කරන ගමන් ටිකක් සතිය පිහිටුවලා පටන් අරගත්තොත් අපි කොච්චර වැරදි මිච්ඡා සංකල්පයක අයහපත් සංකල්පකින් පටන් ගත්තත් අනිවාර්යයෙන්ම මේ කරගෙන කරගෙන යනකොට ඇසුර වැඩි වෙනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ඒ යහගුණ පැත්තට එන්න පටන් අර ගන්නවා ඒක අර කේමක සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සර රෙදි හොදලා තියෙන්නේ මේ කුණු ගැඩි රෙදි ගොමේ බහලා ගොම වල ගොඩක් දාලා තිබ්බම මේ ගොමේ තියෙන කාබනික රසායනික ක්‍රියාවලියක් නිසා ඒ කුණු අයින් වෙනවා. එතකොට රෙද්ද පිරිසිදු වෙනවා. නමුත් ගොම ගඳ තියෙනවා. ඊට පස්සේ ඒක හඳුනෙන් හදපු රත්තරන් පෙට්ටියක මංජුසාවක තියලා වහලා තියෙනවා. ඒකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගොම ගඳ නැති වෙලා හඳුන් සුවඳ එන්න පටන් ගන්නවා. කොයි වෙලාවෙ ගොම ගඳ අයින් වුණාද? කොයි වෙලාවෙ හඳුන් සුවඳ ආවද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ තමයි කොයි තරම් පාපතර ජීවිතයක් ඇති වුණත් manussකම කියනවා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක මේ පව් කරනවා වගේ ආවට ගියාට කරලා බෑ. හරියට කල්යාණ මිත්‍රෙක් හම්බෙලා කටයුතු කළොත් එන්න පටන් ගන්න. නමුත් මේ කියන ධර්මය මේ කියන විදිහට ඕනම කෙනෙකුට මේට වඩා හොඳ තැනකට යන්න පුළුවන් කියන එක ප්‍රසිද්ධ නොවීමට ප්‍රචලිත නොවීමට හේතුව මේ බුද්ධ ආගම සුචරිතවාදීන්ගේ පරාදීශයක් වඩපත් වීම නිසා. සුචරිතවාදීන් ආගමේ අධිකාරිය ලබාගෙන තොට බෑ නිවන් දකින්න තොට පුළුවන් කියලා එයා ටිකට් දෙන්න පටන් ගන්නවා. ටිකට් ලියවලා එක එකනා ප්‍රමාණ වශයෙන් දෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සයත් ඉන්නේ මහා තද බල අත්කිලමතාන් යෝගයක ලෝකෙටත් දෙන්න හදන්නේ ඒකයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගැඹුරට යනකොට සුචරිතය අමතක කරන්න කියලා. නමුත් සුචරිතේ පාවිච්චි කරන්න ඕනේ ඒක මනුෂයාගේ හිතසුව පිණිස, තමන්ගේ හිතසුව පිණිස. මම පටන් ගන්නකොට අවුරුදු 26 දී ඒ කාන්තේම සිල්පද පහ කඩලා තිබුණා. ඒකට නම් සහතික වෙනවා. අනිත් බරපතල සිල්පද දන්නේ දැනගෙන හිටන ඉුවත් කඩනවා. දන්නේ දින්ද වෙන්නේ නැති හොයන බහුව හම්බුන්නේ නැහැ. හම්බෙච්චිරෝ කැඩුවා. කැඩුවේ වෙන මොකකටවත් නෙවෙයි නිකන් විනෝදෙට. මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි ඒ වුණාට ගෙදරදී බලනකොට ආ බොහොම හොඳ උපාසක මාත්‍යමක්. දවල්ට. දවල් මිගෙල් රෑ දනියෙ. ඉතින් මට තේරෙනවා මේක තන්නේ කර ලෝකේ තියෙන්නේ මේ මම නටවන ලෝකයක්. මම කොච්චර දෝ යාළුවෙක් වෙලා නරක වැඩ කරනවා. ඒකට ගෙදර ගිහලා බලනකොට ඉතින් ඔක්කොම බොහොම හොඳයි. දවල් මිගෙල් රෑ දනියෙල් තමයි. ඉතින් එහෙම ඉන්න වෙලාවදී අර සුදු හාමුදුර කෙනෙක් හම්බෙලා මම ගිහලා ඇලි ඇලි කතා කරන්න පටන් ගත්තා. ඒ ස්වාමීන්ට මාව හරි කරදරයක්. මම ගියේ උදාහරණයක් වගේ සුදු ආම ඉඳා ගියේ වෙන්නම් මොකටවත් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කතා කරන්න. අර හම්දුගා මේක මල කරදරයක් ඵලයක් යන්නේ කියලා. මම ඊට පස්සේ හිතාගත්තා අරින්නේ කතා කරනවාමයි. දවස් 3ක් ගියා. කරලා කරලා කළා ඊට පස්සේ කිව්වා උඹ වගේ මිනිසුන්ට කතා කරලා ඇති වැඩක් නම් බලා කවදාකවත් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ භාවනාවට යොදවන්නේ නැහැ කියලා. මම කව අත් දෙකම උසලා කියනවා නෑ. මොකද හේතුව මම පව් කරන මිනිහ. ළඟ සිල් නෑ. මට දානයක් දෙන්න නැතිව හොරකම් කරන්නයි හිතෙන්නේ. දෙන්න හිතෙන්නේම නෑ. ඊට පස්සේ කිව්වා ඌ එකක්වත් වැඩ නෑ භාවනා කරන්නේ. මම කියනවා ඔබ වහන්සේ බුද්ධ ආගම වෙන්න බෑ කියලා. අපිට කියලා තියෙන්නේ මේ සිල් රැකලා මේ දන් දීලා අටුව පුරවගත්තට පස්සේනේ මේ භාවනා කරන්න කියලා. අර ස්වාමීන් මට අභියෝග කරලා කිව්වා කිසිසේත්ම අවශ්‍යතාවයක් නැව ඔය පෞටික ඔහොම තිබිච්චව ගැන කතා කරන්නත් එපා කල්පනා කරන්නත් එපා මට මේ දේ කරන්න පුළුවන් ද බලපන් කියලා. ඉතින් මං ඊට පස්සේ ඒක ටිකක් හරි අභියෝගශීලී නිසා මොකද මොකද්ද කරන්නේ එළඹ සිටි 100 තමන් කරන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එක. ඉතින් මේ මේකට තේරෙන්නේ නැහැ නේ අපිට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ නේ මොකද්ද මේ. සතිය කියන්නේ අප්‍රමාද බුදුරජාණන්ගේ ප්‍රධාන ඉගන්නේ මේ එතන ඒ වුණාට අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඕක නිසා තමයි මම උඹට කිව්වේ උඹට කියලා දීලා තිය වැඩක් නැහැ. උඹලා මේ බුද්ධ ආගම ධර්මදීපී අපි තමයි බුද්ධ ආගම අයිතිකාරෝ කියලා කිව්වට බුදුරජාණන් කියපු අයන්නවත් දන්නේ නැහැ. මම ඉස්සෙල්ලා ඇත්තටම අභියෝග කරලා පස්සේ ගොඩාක් ළඟින් ඇසුරු කරලා බලුවා මොකද්ද කියන්නේ. ඊට පස්සේ ගාව උඹ පාඩි වෙන්න යන්නත් එපා. සක්මන් භාවනා කරන්නත් එපා. දවසේ මොකක් හරි වැඩක් තෝරගනි. මේ වැඩේ කරනකොට මුළු හදින්ම දෝතිම්ම කරපන්. පුද්ගලික මගේ අත්දැකීමට ඒ ශාන්තුන්නේ උදේට දත් මදිනකොට කවුරුත් බලංග නැහැ නේ ඔබ තනියම නේ. මදිනකොට හොඳට සීයේ දත් මදිනකොට දැනෙන අත්දැකීම ලබන්නේ කියලා. ඊට පස්සේ දවස් දවස් තුන හතරක් මම කරලා ගිහලා මම හාමුදුරනේ කිව්වා මෙන්න මේමයි දත් මදිනකොට මට මේ දත් බේත් වල තියෙන පෙපමින් සුවඳ වදිනවා. දත් වල වදිනවා තේරෙනවා. විදුරු මහේ දකින්නවා තේරෙනවා. ඊට පස්සේ වතුර කටර ගන්නකොට සීතලක් වැටෙනවා. එනකොට කොච්චර තමයි ඕක තමයි කිව්වා. ඉතින් උඹ ජීවිතේ කරගත්ත ලොකුම පිංකම. ඉතින් අපි පිළිගනිමු. කවදා හරි අපි පිළිගනිද මේක තමයි කරපු ලොකුම පිංකම කියලා. එතකොට අපිට තියෙන අනේ අපි දඹදිව නෙවෙයිනේ ඒ වෙලාව හිටියේ. බුදුහාමුදුර ඉස්සරහ නෙවෙයිනේ. ජේතවනාරාමේ නෙවෙයිනේ. අපි හඳුන් කූරුපත්තු කරලා නැහනේ. පහම්පත්තු කොල්ල නැහැනේ සිල් අරගෙන නැහැනේ. නමුත් අර ස්වාමීන් වහන්සේ මේ පිපිච්ච මූණෙන් කිව්වා මේක තමයි ඔබට පුළුවන් බවටත් තියෙන පැහැදිලිම කරත හැකි. ඊට පස්සේ මම කිව්වා අදිෂ්ඨානයක් ගන්න කියලා හැමදාම දත්මන් දිනවා සත්තනම් හැමදාම දත්මන් දිනනකොට කිසි කෙනෙක් එක්ක කතා බතා කරන්න එපා ඒක කරපන්. ඉතින් ඊට පස්සේ ඔය ලිඳට යනවා වතුර බාල්දියක් කරන් තියා ගන්නවා. දත්මදලා වතුර දෝතක් අරගෙන මූණට ලං කරනකොට හැමදාම මට සතුටුමත් වෙන්න පටන් ගත්තා. මේ වතුර මෙහෙම මූණ හොදන්නේ බාල්දියෙන් වතුර මූණට ගන්නකොටම ඒකේ මූණේ ගෑවෙන වෙලාවෙ ඉඳලා දත් මදින වෙලාව ඒක හැමදාම උදේ පටන් අරගන්නේ දවස පුරාම නරක වැඩ කරනවා වෙන්න පුළුවන්. හැමදම ගිහලා මම වාර්තා කරා ස්වාමීන් වහන්සේ මේක කරදැයි මම මේ දේ කරනවා කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තව එකක් දෙනවා. තවත් අභ්‍යාසයක්. ඒ මොකද්ද? මම ලංකාවේ ඉඳලා තියෙනවා කියව ගොඩක් කල් මහානකම් කරලා මන්ට හාමුදුරුවෝ දකින්නකොට තද වෙනවා කියේ. ඒ නිසා මම කහපාට දකින්නකොට සතිමත් වෙන්න හිතාන ඉන්නේ කිව්වා. උඹටත් පුළුවන් නම් කහපාට දකින්නකොට සතිමත් වෙන්න කිව්වා. හැබැයි මට කහදාරියක් අඳගත්ත ගෑණියක් හම්බුණා සතුටුමත් වෙනවා කිව්වද? ඇයි මොකද කහපාට දකින්න තරහ එන එක නෙවෙන්නේ. ඒක ඒක හරවලා කහපාට දකින්නකොටම සතුටුමත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැම්ම টොප් එකට වැඩ කරා මට. මොකද ඒ තරම්ම මම ද්වේෂ කරා සංඝයාට. ඒ තරම්ම විහිළුවට ලක් කරා සංඝයා. ඒ මොකද හේතුව මේක ජාතික මට්ටමේ විහිළුනේ හපන්නේ. ඒකේ තිබුණේම පහත් හැංගීමක්. කොහොමරි අර සත්‍ය පිටවන්නේ ඒක අරමුණක් වුණා. ඊට පස්සේ 2 3 4 කාටවත් කියලා නැහැ. සුදු ඇඳගෙනත් නැහැ, සිල් අරගෙනත් නැහැ සතුටක්. කරගෙන කරගෙන යනකොට මම නිතරම ගිල්ලේ ස්වාමීන් වහන්සේට කියනවා මේ වෙච්ච දේ මොකද මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ චරිතය තුළින් ඒ වගේ දෙයක් එයි කියලා. ඒ ශාංශ තමයි ඊට පස්සේ හරියට වෙලා ගත්තා. මට පොත් දෙක තුනක් වඩා දීලා කිව්වා ඒ ශාංශික භාෂාව ඉංග්‍රීසි මට තේරුන්නේ නැහැ ඒ කාලේ. කරගෙන කරගෙන කරගෙන යනකොට තව යාළුවෙක් ඇවිල්ලා මම ඒ පැත්තෙන් කතා කරලා මම මනුස්සයෙක් කිව්වා කාටවත් කියන්න එපා. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. දවසේ එක මොනක් හරි වැඩක් කරගෙන මේ වැඩේ කරනකොට 100 100ක් ඒ වැඩේ කරන්ඩ සතිය පිහිටීම සඳහා පමණයි. ඊට පස්සේ මේ වගේ ටික් ගන්න වැඩි කරන්න කිව්වා දවස පුරා. නිකන් හරියට තින්ත පොන කඩදාසියකට පෑනේ ගෑවිලා ගෑවිලා තින්ත ගෑවිලා ගෑවිලා මුළු කඩදාසියම නිල් පාට වෙනවා වගේ. ඩොට්ස් ගන්න වැඩි කරන්න කිව්වා දවස පුරා. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒක නිකන් යා විනෝදාංශයක් වගේ. මොකද මේ ශාංශි කිව්වා මේක තමයි ජීවිතේ කරන්න පුළුවන් ලොකුම පින්කම කියලා. කරලා කරලා කරලා ගොඩාක් කල් ගියා මට ඉස්ලාම් වාඩි වෙන්න. වාඩි වුණාට මෙල්ලෝ හසරක නැහැ. හිත මොකේද තියෙන්නේ කියන දන්නේ. අවුරුදු 8ක් 9ක් 10ක් කරලා තමයි ටික ටික ටික ටික ටික ටික අරක බෝ වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට ඊට කලින්ම ගිහිල්ලා කිව්වා මට පැවිදි වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ කිව්වෝ අද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා කියලා. උඹට තියෙන ගාය හැටියට කද්දාකම මහානකම හරියන්නේ නැහැ කියලා. ඒ නිසා කවදා හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවස වෙනකම්ම ගියව භාවනා කරන්න. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් කරා. ඊට පස්සේ මම ඒක ලොකු අභියෝගයකට ගත්තා. තවත් කීපයක්ම උපදෙස් දුන්නා මට මෙන්න මේ ටික විතරක් තියාගනින් කියන්න යන්න එපා. අඟවන්න යන්න එපා. එමීට කරන ඵලයන් කියලා. හැබැයි මේ මට පේන්න පටන් අරගත්ත මගේ ජම්මාන්තරගත නායකාරයෙක් වගේ අවශ්‍ය පොතපත සපයලා දීලා කෙනෙකුට හඳුන්ලා දීලා අවශ්‍ය කාරණු පෙන්ලා දීලා මා මෙහෙව්වා පුද්ගලික මට්ටමේ. ඊට පස්සේ ඒ වගේ පුංචි කණ්ඩායමකට මාව හඳුන්ලා දුන්නා. මම තමයි හිටපෙතන තරුණම කොටස තරුණම මිනිසයා. අනිත් ඔක්කොම තල තුනක්. හැබැයි ඒ කිසි කෙනෙක් මගෙන් චරිත සහතික ඇහුවෙත් නැහැ. සීල් සමාදන් කෙරෙව්වෙත් නැහැ. මේ කරගෙන කරගෙන යනකොට මේ සංකල්ප වල ඇති වෙන වෙනස අර ඉස්සලා තියෙන ආස්වාද ඉස්සර කරගත්ත සංකල්ප වෙනුවට <coughs> පුලුවන්තර වර්තමානයේ හිත පවත්වන සංකල්ප ඇති වෙච්ච වෙනස Tamanට වැටෙන්න ගොඩාක් කල්ලා ඒක අවශ්‍ය නැහැ. මම මෙතනින් මේ පළවෙනි මේ බංග ඥානයේද උද්‍යප්පේ ඥානයේද ආනම් මනන්සේ කත්ත පහක ඇති වැඩක්. Tamanට තේරෙන්න ඕනේ මේ කරන වැඩේ ටිකෙන් ටිකෙන් අල්ලගෙන යන්න. ඊට පස්සේ ඒ සංසයට මම ඔය එක එක පුරුදු අයින් කරනකොට නරක පුරුදු අයින් වෙනකොට මම ගිහිල්ලා කියන සංස දැන් මෙන්න මේව මට ඒක කරන්න හිතෙන්නේ නැහැ කියලා. ඒක මෝල් වහන්සේ කරපන් නැවත නැවත කරපන් කියලා. මම ඒ මොකද කියලා. එයා උඹ හක්කුලප් වෙලා කරදර කරුවා නතර කරන්න ඕක ආපහු වෙනවා. හොඳට 100න් වැරදි කරපන්. එතකොට තේරෙයි කිව්වා වැරද්දක තියෙන දරුණුකම. මේක හිතා ගන්න බෑ. අපි මේ වැරද්දක් කරන්නේ බීලා. වැරද්දක් කරන්න දැන් මිනිස්සු බොනවා. ඔය නැත්නම් කරන්න බැරි නිසා. පුළුවන් නම් අවදියෙන් කරන්න කෙරුවොත් තේරෙනවා මේ බුදුහාමුදුරෝ මේ සතු මරන්න එපයි කියලා කිව්වේ බය කරන්නවක්වත් গুপ্ত දෙයක් නෙවෙයි කරන්න බෑ සතියෙන් කෙරුවොත් කරන්න බෑ. හොරකමක් කරන්න බෑ. කාමීත්‍යචාරයක් කරන්න බෑ. ඒ සඳහා මත් වෙන්න ඕනේ, පමාවට වැටෙන්න ඕනේ, මදේට වැටෙන්න ඕනේ ඉව කරා. මදේ පමාදෙන් තොර වූ මේ දේවල් කරන්න පටන් අරගත්තට පස්සේ බුදුහාමර කියන්නේ ආඥාදායකෙක් නෙමෙයි මෙන්න බලපං කරලා බලපං කියලා කියන එකයි තියෙන්නේ. ඉතින් අපිට ඕනේ නම් අපේ දෙවෙනි પરම්පරාවට මේක කියලා දෙන්න. අපිට ඕනේ නම් අපිත් එක්ක එකට ඉන්න අනික් අයට කියලා දෙන්න. අපි ඒ අත්තන්න මේකට උනන්දු වෙන්න ධෛර්ය කරනවා මිස බය කරලවත්. මේ අනපනක් දාලවත් කරන්න බෑ. අන්නේ විදිහට යම් දවසක ඒ වැරදි සංකල්පන වැරදි සංකල්පව දැනගෙන ඒ වෙනුවට සරුවචනන්සේ පෙන්ලද මේ යහ සංකල්ප සංකල්පනා වලට හිත යන්න පටන් අරගත්තට පස්සේ මේ සති චෛතසිකේ එක ලස්සනට නිකන් පහන් වැටක් වාගේ. එහෙම නැත්නම් මේ බඩුවෙක් ලීයක් කරන්න ඉස්සලා ගහගත්ත නූල වගේ හරියට ඇඳලා පෙන්ලලා ගෙන දෙන්න පටන් ගන්නවා. මම දැක්කේ වටිනාම සිද්ධිය වශයෙන් එහෙම කරගෙන යනකොට ඒහා සමාන යාළුව මිත්‍රයෝ ඈත දුර බැහැරින්න කට්ටිය හම්බ වෙන්න පටන් ගන්නවා. හොයාගෙන ගිහිල්ලා නෙමෙයි ඒක ආකර්ෂණයක් වෙන්න පටන් අර ගන්නවා සමාන දරු තින කුරුළු සමාන එකතු වෙනා වගේ එකතු වෙනකොට හැම කෙනෙක් ළඟ මම දැකපු ගුණයක් තමයි ඒක මම දැන් දකින්න අඩුයි ඒ හැම කෙනාම ගුණේ වසාගෙන ජීවත් වෙච්ච එක තියෙනවා. හුඟක් ශක්තිය තියෙනවා. හුඟක් හැකියාවල් තියෙනවා. හුඟක් දක්ෂකම් තියෙනවා. හැමදාම නිකන් ඔයේ නෝන්ජලෙක් විදියට කිසිම දෙයකට ශිල්ප දක්වන්න යන්නෙත් නැහැ, කියා පාන්න යන්නෙත් නැහැ, රඟපාන්න යන්නෙත් නැහැ. දන්නේ නැති විදිහට කරන කාලය ඉතෝ කරගන්නවා. ඉතුරු කරන්නේ කණ්ඩායම එකතු වෙලා පුළුවන් තරම් මාසිකර සැරයක් හෝ සුමානකර දවසක් හෝ ඉඳගෙන බණ භාවනාවක් කරලා සූත්‍රය සාකච්ඡා කරලා බුද්ධ ධර්ම බවක් කියන්න යන්නෙත් නැහැ. වැඩේ කරගෙන ගියාට පස්සේ අන්තිමට මේ ඒ කරට අරගෙන කරන කප්පිකත් වඩා තාමත්ම ගැඹුරින් ඒ ධර්ම කාරණා වැටෙන්න පණන් ගත්තා මම මං පැවිදෙන්න ආශ්‍රය කිට්ටු කරලා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු ගොඩ දෙනෙක් ඇසුරු කරා. ඇසුරු කළ බැරි මේ ඔත්තු බලන්න මෙතන ගිහිල්ලා මහානකම් කරන්න පුළුවන් කියලා. බලනකොට මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මීත්‍රිකර අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ ඒ හම්බ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම හම්බයක්. මම කවදාකවත් plan කරලා කරාවම හරියන්නේ නැහැ මට. මම මේට එනකොටත් මේ ටැංකිය එතකොට තිබුණේ නැහැ. එතනින් උඩට ගිය වෙලාවේ මේ අරන්නේ මේ ගහක් ගහක් ආහන පිළිබඳ විශාල ගෞරව සම්ප්‍රයුක්ත බයක් මගේ හිතට ආවා. මට හිතෙන මේ හැම ගහක්ම රහත් වෙලා ඉන්නවා කියලා. මේකේ ඉන්නත් ඔක්කොමලා මේක මේ බ්‍රහ්ම ලෝකේ කැලලක් ලොකු සංසය දැක්කට පස්සේ ගිහිලා කතා කරන්න බයයි. කතා කරන්න බයයි කියලා කියන්නේ ඒ තරම මගේ පැත්තේ අකුසල නැහැදිච්ච කම ලොකු සංසය කියලා කියන්නේ ඉස්හාමත්ම ගුණගරුක කෙනෙක්. ඉතින් ඊට පස්සේ මං කව සාංශ මම මේ ඔබ වහන්සේට වඳින්න බුලත් කොලයක්වත් ගෙනාවෙත් නැහැ. මං ඔබ වහන්සේගෙන් අඩු ගන්න උපදේශයක්වත් ඉල්ලන තරමට යමක් ඉල්ලන්නත් නෙවෙයි ආවේ කිව්වා. මොකද මහත්තයෝ එහෙම කතා කරන්නේ කියලා. මං කව මේ යන්න අහවල් පොත ලියපු මනුස්සයාගේ අත් දෙක ඒ අත් දෙකට කකුල් දෙකට බැඳලා යන්න මං ආවේ කියලා. ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? මං කව සාංශ මම පොත් කියවලා තියෙනවා. ඔබ වහන්සේගේ පොත කියවන්න මට කතාවේ තුන්ඩුවක් වාගේ ඉදිරියට මේ පෙත සකස් වෙලා තිනවා මට මං හිතුවේ නෑ මේම දේවල් ලෝකේ තියෙනවායි කියලා මං ආයෙ එකට බැඳලා යන්නේ කියලා. හොඳයි එහෙනම් මාත්‍ය ජීවිතේ ඉතුරු කාලේ විවේකයෙන් ගත කරන්න විවේක ස්ථානයක් හොයාගන්නයි කියලා. මට තේරුණා දැන් ඉතින් මේ කතා කරන්නේ මේ හිතෙන් හිතට තමයි කතා කරන්නේ. එතෙන් එනකොට මගේ රැවුල මෙච්චර දික් වෙලා තිබුණා. කොණ්ඩේ මෙතෙන්ද වැවිලා තිබ්බා. ඒ නිසා මම හිතුවා මම එනකොට එලවගන්න කියලා. මම ආවේ නිකාම නිකන් සුදු බාච්චුවක් අරගෙන. නමුත් දැක්කට පස්සේ මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ බලන්නේ ඔය රැවුල දියාවකට මොනවත් නෙවෙයි වෙන මට ලොකු නිකන් මේ නිසා රොයල් ඒෂියාටික් කම්පැනි එක සමාජිකත්වය හම්බුණා වගේ. මේ වගේ ස්වාමීන් වහන්සේමක් හම්බුණා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අර තමයි හරියට මේ සති කියන ධර්මයට යෙදিলা කටයුතු කරුවොත් අත්‍යන්ත වූ අත්‍යවශ්‍ය වූ වැද්දගත්ම කල්යාණ මිත්‍යා වැද්දගත්ම සූත්‍ර කොටස් වැද්දගත්ම උපදේශ අනිවාර්යයෙන්ම Tamanට එන්න පටන් ගන්නවා. ඒ නිසා සම්මා දිට්ඨියකින් යුක්තව මේ සම්මා වායාම සම්මා සති කියන මේ චෛසික දෙක වඩනවා නම් මේ සංකල්පයන්ගේ වෙනස අපි කොච්චර සම්ප්‍රදාන කුල ඇටුවම් බහගත්ත වැඩිය අදහස් තිබුණත් අනිවාර්යයෙන්ම කෝවේ දාලා රත් කරා වගේ අම්බරවල ගේනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නවආරාජී බුදුගුණ වල මට වැඩියෙන්ම දැනෙන්නේ පුරුෂ ධම්මසාර්ථී ගුණය. අවුරුදු 2600කට පස්සේ වුණත් අපිව দমনය කරනවා. අවුරුදු 10 ගාන හැතැම්ම 10 ගානක ඇතක බුදුහාමුදුරු ඉපදුනත් අදත් ඒ ධර්මයේ තියෙනවා කෙනෙක් හරි පැත්තට ගන්න පුළුවන් කරන. ඉතින් ඒක කවුරුවත් කරලා දෙයි කියලා හිතන්න නරකයි. ඒ වගේම අපි පව් කෙරුවා කියලා Tamanට සාප කරගන්නත් නරකයි. එහෙම මිත්‍රය ඇසුරු කරන්නත් එපා. මේ මිත්‍රය ඇසුරු කරන්නත් කරන්නත් අපිට වෙන්නේ අර ඒ ඒ නරක කම්පන වේගෙ එන්න පටන් ගන්නවා. සතුටින් වර්තමාන මොහොතේ එළඹ සිටීමෙන් ගත කරන මිත්‍රෙක් ගාවට ගියොත් හම්බ වුණොත් සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ මුළු දුෂ්කර කෘත්‍යෙම 100ක් සම්පූර්ණ වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා නම් ඒ දුෂ්කර කෘත්‍ය 100ක් සම්පූර්ණ වෙනවා කියන්නේ. ඒ තරමටම මේ ඇසුරෙන් තමයි අපි හොඳ වෙනවනම් හොඳ වෙන්නේ නරක වෙනවනම් නරක වෙන්නේ. මේ මවාපානිකෙන් නෙවෙයි. මේ රංගපෑමෙන් නෙවෙයි. කියාපෑමෙන් නෙවෙයි ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. නමුත් ඒක වෙලා තියෙන්නේ ඒ විදිහට ඇතුලෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ Taman ඇතුලේ දැනගන්න මේ ධර්ම ගුණ, සංඝ ගුණ, බුදු ගුණ වගේ දේවල් මොන තාලෙන්ම කාටවත් දෙන්න බෑ. ඒ කෙනත් උත්සාහ කිරීමෙන්, ඒ කෙනත් මේ පද අහලා මේ අනුව කටයුතු කළොත් කරන කරන ප්‍රමාණයට හරියනවා. ඉතින් ඒක නිසා අපි කොච්චර පාප අදහස්, ද්වේෂ අදහස් තිබ්බත් ඒක අසුරුසනක් ගන්න ප්‍රමාණයට දවසකට මෛත්‍රී කරන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියලා දෙන ඔබ කන බතට ණය නැහැ කියලා. ඒ වගේම අපිට පෙනෙන හතුරු ඉන්න පුළුවන්. නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග තියෙන්න පුළුවන් හතුරු. නමුත් ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් නිතර මෛත්‍රී හිතකින් යුක්තව කල්පනා කරනවා නම් කරුණාවෙන් කටයුතු කරනවා නම් නිකම්ම සංකල්පෙන් කටයුතු කරනවා නම් ඒ මනුස්සයාට ඒ හතුරට Tamanට හානි කරන්න එන හතුරට හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න හදන මිනිසෙකුට වෙන දේ වෙනවයි කියලා. එතන හොඳට පන්නරේ තිබ්බ හෙල්ලක තුඩ අතින් ගහලා නමන්න හදන මිනිසෙකුට මොකද වෙන්නේ? ඒ වගේ තමයි ධර්මයේ කටයුතු කරන කෙනාට හානි කරන්න එන එකනට හෙල්ලක අතින් ගහලා හෙල්ලේ නමන්න හදන කෙනා වගේ කැපෙන කඩුවක් දෙකට නමන්න හදන කෙනෙක් වගේ යාගේ දඬුවම යාටම ලැබෙන නැත්නම් හානි කරගන්න බැරි වෙනවා. ඉතින් ওই සියලු ආරක්ෂාවල් වලට වැඩිය පුද්ගලික ආරක්ෂාවල් දී ආගල් වටකොටු තාප්ප කටු කම්බි කොයි එකටත් වැඩිය ඒ තමන් මේ පවත්තන සම්මා සංකල්පය හරහා සම්මා වායාමයේ හරහා සම්මා සතිය හරහා මේ ඇති කරගන්න ශක්තිය විතර ආරක්ෂාවක් වෙන මොකක්වත් නැහැ. ඒ ආරක්ෂාව දන්නේ නැතුව බයෙන් තර්ජිත වෙච්ච මිනිස්සු හැමදේම සරණ යනවා. එහෙම කිමින කරන දෙයක් නැත්තේ නමුත් මේ මේ ਸਰවචනන්සේ පෙන්නපු ක්‍රමයට කටයුතු කරනවා නම් එnde ende ende ende ධම්මෝ විනානත්ති පිතාච මාතා ආ ධර්මයෙන්තර මට මවෙක් කියෙක් නැත බුද්ධෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා මට වෙන සරණක් නැහැ බුද්ධ සරණී මට වෙන සරණක් නැහැ ධර්ම සරණී මට වෙන සරණක් නැහැ සංඝ සරණේ නැත්නම් බැංකුවේ සරණයි රක්ෂණ රාජ්‍යයේ සරණයි දේශපාලනඥයගේ සරණයි තමයි කියන්නේ. ඉතින් උන්දලා අපි කොහේ යොමු කරයිද මේ මිනිස්සු පටන් ගන්න තියෙන මිත්‍යා සංකල්පේ මිත්‍යා දෘෂ්ටි. අන්ධ પરම්පරාවක් වෙනවා. ඉතින් නිසා කිසි වෙන තැනක අපි පුරුද්දට කෙරුවට කිසිම සරණක් නැත්තේ සරණ තියෙන මේකේ ඒ සඳහා ඇක්ටිව් වෙන්න පිටියෙනවා. මේ පාවොක්සයිඩ් ආපෙලාදී මට මම කීපවලකම ගියා ඒ ස්වාමීන් වහන්සේට භාෂා පරිවර්තකෙක් විදිහට ඒ සංසේ නිතරම කියපු දෙයක් තමයි ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩාක් පාරමිතා පිරිච්ච මිනිස්සු කියලා. මේ මේ මේ මේකේ උපදින්නවත් අහකන දිවනාසේ අංග පුලාව සහිතව උපදින්නවත් එසේ මෙසේ පිනක් නෙවෙයි අම්බුදේ. නමුත් හම්බුනාට පස්සේ මේ කාම සංකල්ප නිසා අපි නොපනත්කම් තරම් නොවන වැඩ කොච්චර කරනවද? අන්තිමට ලැබෙන දෙයක්වත් නැහැ. හැම එකම මැරෙන්නේ අතෘප්ති කරව. එහෙම නැත්නම් ඌනව. මේ වෙනුවට අඩු ගන්න දවසකට සුළු වේලාවක් දාලා ඒ කාම සංකල්ප වෙනුවට නිකම්ම සංකප්ප, විහිංසා සංකප්ප වෙනුවට අවිහිංසා සංකප්ප, ද්වේෂය වෙනුවට අද්වේෂය මේ පැත්ත ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒ පැත්තට වැඩ කරන විශාල පිරිසක් ලෝකේ ඉන්න බව තේරෙයි. හේතුවක් හම්බ වෙන්නේ. තමන් ඉන්නේ කාම සංකල්ප නම් ඇදෙන්නෙම කාම භෝගින්ගේ පැත්තට. විහිංසා සංකල්පේ නම් ද්වේෂයන් මෛත්‍රී නැති අත්ංගේ පැත්තට. පපුවක් නැති. ද්වේෂ සංකල්පේ නම් ද්වේෂිතමයි ඇදෙන්නේ. ඒ නිසා අපි කවදා හෝ මේක වෙනස් කරගෙන ඒ සංකල්ප මේ වෙනස ඇති කරගත්තොත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊගාට තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත දෙක සම්මා ආජීව කියන තුන ඉබේම සිද්ධ වෙනමස හොඳ ලස්සන වචන පිට වෙන්න පටන් ගන්නවා. මනසේ හැම ක්‍රියාකාරකමක්ම යහ ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඒගේ ජීවන රටාව පවා යහ ජීවන රටාව බවට පත් වෙනවා. ඉතින් මේ සම්මා සංකප්පේ හදන්නේ නැතුව කවදාකවත් කොච්චර ලස්සන වචන කතා කරත් ඒක Tamanට අනුන්ට හිතසුව පිණිස හිටින්නේ නැහැ. මොනතරම් කර්මාන්ත කරත් ඒක Tamanටද හිතසුව පිණිස හිටින්නේ නැහැ. මොකද සංකප්පේ වැරදි, දෘෂ්ටිය වැරදි. ඒක මොන ජීවන රටාව ගත කරත් අර මේ සංකසූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙනවා කර්මය කරන එකන යම් ආකාරයකට ඒක විඳිනව විඳිනවද විඳින ලබන දේ ආනුවටයි විවේක විපාකේ ලැබෙන්නේ. වටුමනසක් ඇති කෙනා පුංචි කර්මයක් කරලා විශාල වශයෙන් පශ්චාත්තාප වෙනකොට විශාල නරකානිසංසයක් ලැබෙනවා. ඒක වෙච්ච දේ මම ඒක තියෙද්දි මම හොඳ පැත්තට යන්න ඕනේ කියලා අර යහ කල්පනාවින් එක්ක කරන කර්ම ශක්තිය මෙලෝදීම ගෙවන්ද කරලා පරලෝට යන්න නැති තරමට හදා ගන්න පුළුවන් නිසා තමන් ජීවිතේ දිහාට දක්වන මේ ආකල්ප නැත්නම් මේ සංකල්ප වෙනස් කළ හැක්කක් බව. මේ මේ විදියට මැරෙන්න ඕනේ නැති බව යම් කිසි කෙනෙකුට තේරුණා නම් ඒ මනුස්සයාට අර බුදුහාමරගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ පුරුෂයන් দমনය කිරීමේ ගුණේ එන්න පටන් ගත්ත දවසේ ඉඳලා ධර්මයක් තමන්ගේ සාමාන්‍ය බුද්ධියත් බුදුරජාණන් වහන්සේගේ දැනුමත් සියල්ලම ක්‍රමසහ විදි බවට පත් වෙමින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ ඒ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් මේ දේශනා කරන ලද සම්පක් සුන්දරක් සාන්ත ගතියක් තියෙනවනම් ඒ කරා යොමු කරන උපනායන ශක්තිය ධර්මයේ තියෙනවා. ඕපනායක කියලා කියන්නේ ඒකයි. ඒකෙන් කුසලයෙන් අධි කුසලයට تعلق කරනවා. හොඳින් වඩා හොඳට නිතරම تعلق කරනවා. උපමාවකට කියනවා නම් ਸਰවත්‍ංශය කියන්නේ මහමෝදී මිනිකුණක්ව පන්නොත් මාළුවෙක් මැරලා හරි මිනිස්සෙක් මැරලා හරි ඒක ඉවුරට එනකම්ම تعلق කරන එක මහමෝදී හැටි. ඒ වගේම සම්මාදිට්ඨි සම්මා සංකප්ප යම් කිසි කෙනෙකුට පහළ වුණොත් ඒ හිතේ කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. තල්ලුකොල තල්ලුකොල තල්ලුකොල යූරට යන කම්ම තල්ලු කරනවා. ඒක මේ මම කරන එකක් නෙවෙයි ධර්මයේ කර දෙන එකක්. අන්නේ සඳහා අපි ධර්ම ගෞරවයේ පිහිටාගෙන කටයුතු කරනවා නම් අපිට අම්මා අප්පා කාලේ හිතා ගන්න බැරි දේවල් පවා බුද්ධම විදියට සම්පාදනය වෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා මේ මුණ ටික පෙළගස්වා ගැනීම තාමත් වැදගත්. ඒක තව කාගවත් අතේ තියෙන එකක් නෙවෙයි. තමා විසින්ම තමන්ගේ අනුකම්පාව පිණිස කළ යුතු දෙයක්. ඒක ගැඹුරු බව හැබෑව, දුෂ්කර බව හැබෑව, නමුත් කළ හැක්කක් බවයි අපි මතක තියාගන්න තියෙන්නේ. අන්නෙවෙනි ඒ කළ යුත්ත, කළ හැක්ක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය බලය පිණිස අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලිය સમાપ્ત කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා